ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාවට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාම tempත් වෙලා ධර්ම ගෞරවණ යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තම් පහම් භික්ඛවේ ද්වයං වදාමි අත්ථි භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්කා අත්ථි භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියා අනාශවා ලෝකුත්තරා මග්ගංගාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ දිගටම මේ වගේ දෛනිකව මේ පැයට ධර්ම දේශනාවක් යොදාගෙන තියෙනවා. ඉතින් අපි මේ ධර්ම දේශනාවල් දවසින් දවස දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට බලාපොරොත්තු පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතියේ දේශනා මාලාව සඳහාම ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක්. ඒක මහා චත්තාරීසක සූත්‍රය කියලයි සඳහන් වෙලා තියෙන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ ඊයේ දවසෙත් අපි මතක් කරගත්ත විදිහට මේ චත්තාරීතික සූත්‍රයේදී සරුවචනanse විසිතුරු කරලා විස්තර කරලා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසානයේ දක්වන මේ ආර්ය සමාධිය උතුම් සමාධිය ළඟා කර ගැනීම සඳහා අනිකුත් මාර්ගාංග කොහොමද ඒ උපනයනය පෙළ නැත්නම් පෙර ගමන් කරුවන් ගමන් කරන්න කියන එකයි පෙන්වන්නේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පවා පටිච්ච සමුප්පන්නයක් මුල් මුල් අංගයන් පසුපසු අංගයන්ට අනුපරිවර්තං අනුපරිධාවන කියන විදිහට අනුපරිවර්තනය වෙනවා අනුපරිධාවනය වෙනවා ඒ අනුව තමයි මේ ආර්ය වූ මාර්ග සමාධිය කුළු ගැන්වෙන්නේ බුදුන්පත් වෙන්නේ ඉතින් ඒ ක්‍රමේ දිහා බලනකොට ඒ සියලු ආර්ය අෂ්ටාංග මාර්ගයන්ට නැත්නම් මාර්ග අංගයන්ට මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි ඒ නිසා තස්ස භික්කවේ සම්මා දිට්ඨි උබ්බංගමං හෝති කියලා මේ චත්තාරික සූත්‍රේ පුරාවට මතු කරගන්න මතු කරගන්න මාර්ගාංගයක් විස්තර කරන්නේ සම්මා දිට්ඨියට සම්බන්ධ කරලා සම්මා දිට්ඨිය කියන උල්පතෙන් පෙරියලා ගලාගෙන එන විදිහට ඉතින් අපි මේ වෙනකොට මේ නිස්සන් වනේ කරන අද භාවනා වැඩමුළු හතරකටම මේ තාක් මේ සූත්‍රයේම උද්දෘත සූත්‍රය නැත්නම් මාත්‍රිකා සපේන සූත්‍රය වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. ඒ ඒ අවස්ථාවල අපි ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා කියන මේ කොටස් ගිවන් කළා මේ දැන් අපි මේ යෙදී ගත කරන භාවනා වැඩමුළුවට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් උනේ සම්මා කම්මන්ත කියන යහපත් කර්මාන්තය කියන මාතෘකාව. ඉතින් මේ යහපත් කර්මාන්තය කියන එක නිර්වචනය කරන්න වෙන්නේ අයහපත් වූ කර්මාන්තය නොකිරීම කියලයි. එහෙම නැත්නම් කාය දුස්චරිතයන් අයහපත් කර්මාන්ත වලට කියන බවන් තවත් නමක් තමයි කාය දුස්චරිත කියන එක. කාය දුස්චරිතේ වැළකීම තමයි සුචරිතයක් විදිහට සඳහන් වෙන්නේ. ඒ නිසා මෙතෙදි කල යුත්තක් නෙවෙයි අවධාරණය කරන්නේ නොකල යුත්තක්. ඒ නොකල යුත්තත් කිරිය කල යුතුයි. නොකිරීම කල යුත්තක්. ඒ නිසා මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුනම නොකර සිටීමෙන් අංග සම්පූර්ණ වෙන ධර්ම තුනක් නිසා යෝගාවචරයාගේ වගකීමට වැටෙන්නේ ඇත්ත වශයෙන්ම අනිකුත් මාර්ගංග පහයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒචාගිටිය පංචාංගික මාර්ගයයි යෝගාවචරයා කළ යුතු යුතුකම් විදිහට තියෙන්නේ. නොකළ යුතු නොපනත්කම් විදිහට තමයි කාය දුස්චරිත, වචී දුස්චරිත නැත්නම් වැරදි ජීවන රටාව පෙන්ලා තියෙන එකකින් පළකින හැටි. නමුත් මේ වැලකීම පවා කාය දුස්චරිතයෙන් වැළකීම පවා ක්‍රමයක් එහෙම නැත්නම් ප්‍රතිපදාවක් එහෙම නැත්නම් ඒකට න්‍යාය ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ නොකල යුත්තේ නොකිරීම පිළිබඳව පාඩම් පන්තියක් වගේ සම්මා කම්මන්ත කියන එක හඳුන්වලා දෙන්නේ මිච්ඡා කම්මන්ත හරහා. ඊ අපි දවසේ ටිකක් වෙලා ගත්තා මේ මිච්ඡා කම්මන්තය කියන එක සරුවචන් වහන්සේගේ අර්ථකථනය නැත්නම් නිර්වචනය දකින්න ඒ සඳහා සරුවචනාංශී මිච්ඡක්ඛම්මන්තේ වර්ණගෙනකොට වෙන්කොට පින්නොට පින්නන්නේ පාණාති පාතං හෝති අදින්නා දානං හෝති කාමේසු මිච්ඡාචාරෝ කිය. ඒ කියන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම සහ කාමීත්‍යාචාරය නොකළ යුතු කාය දුස්චරිත කියලා පෙන්වතියි. ඒ පෙන්වුවාට පස්සේ ඒ මිච්ඡා සම්මා කම්මන්ත මිච්ඡා කම්මන්ත කියන මාතෘකාව යටතේ ඊගාවට සරුවචාන්සේ ප්‍රශ්නයක් කරනවා කතමෝච බික්කවේ සම්මා කම්මන්තෝ මිච්ඡා කම්මන්ත මේ මේ තරම් වෙනවා ඒ දේ හඳුනාගෙන ඒක මිච්ඡා කම්මන්තයක් වශයෙන් හඳුනාගෙන සම්මා කම්මන්තේ සම්මා කම්මන්තයක් වශයෙන් හඳුනා ගැනීමමයි සම්මාදිට්ඨිය කියලා අපි තේරුම් ගත්තේ ඒ නිසා සම්මා දිට්ඨියේ එක පළුවක් තමයි නැත්නම් ඉස්සරහට එන පළුව තමයි නැත්නම් සක්‍රීය කොටස තමයි සතුන් මැරීමෙන් සතුන් මැරීම හොරකම් කිරීම සහ කාමීත්‍යචාරය. ඊට පස්සේ ඉන් වලකින නැත්නම් සම්මා කම්මන්තයට වැටෙන්නේ මොකද්ද කියලා සරුවත් යනන්සේ ප්‍රශ්නයක් නගනවා. ඊට පස්සේ සරුවත් යනන්සේ පෙන්නනවා සම්මා කම්මන්තම් පහම් භික්කවේ ද්වයං වදාමි. මේ සතුන් නොමැරීම සොරකම් නොකිරීම කාමීත්‍යාචාරයේ නොකිරීම කියන එක පුහුණු කරන්න වෙන්නේ අවබෝධ කරන්න වෙන්නේ ප්‍රතිපදාව නගන්න වෙන්නේ පියවර දෙකකි. ඒ පියවර දෙක ඉස්මතු කරගන්න හඳුන්වා දෙන්නයි අර ප්‍රශ්නේ අහන්නේ. කතමෝච බික්කවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තම් පහම් භික්කවේ දුවයන් වදාමේ මාන්නේ මේ සම්මා කම්මන්තය මම දෙකට කතා කරලා දෙකට කරලා කතා කරනවා අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤ භාගියා උපති වේපක්කා අනේ මේ සතු නොමර සිටීම හොරකන් නොකිරීම කාමිත්‍ය නොකිරීම චාරේ නොකිරීම කියලා සම්මුති ලෝකයට වටෙන සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන ආශ්‍රව සහිත වූ යම් යම් කෙලෙස් සහිත වූ පින් අතර වැටෙන ආශවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා සංසාර සැපගෙන දෙන්නා වූ කොටසකුත් තියෙනවා. ඒක ටිකක් අර ඊට වැඩිය තියෙන ගම්භීර කොටසට වැඩිය ආර්ය කොටසට වැඩිය උත්තම සියුම් කොටස වැඩිය මේක ටිකක් තේරුම් ගන්න ලේසි. අන්න ඒ හරහා තමයි ඊට වැඩිය සියුම් වූ සම්මා කම්මන්තේට කෙනෙකුට ප්‍රවිෂ්ටි ලබා ගන්න පුළුවන් වෙන්නේ අතුල් වෙන්න පුළුවන් වෙන්නේ. නම වශයෙන් කියනවනම් අත්තිබික්කවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මේ සම්මා කම්මන්තයම අර විදියට ආශ්‍රවසයිතෝ පිං ලබා දෙන්නා වූ භව සම්පatti ලබා දෙන්නා වූ අල්ලන්න කරන්න පුළුවන් ආනිසංස වගේ දීලා ඒකෙම ගැඹුරකට ගිනියන් පස්සේ ඒක ආර්යයන් වහන්සේලාට පමණක් වටේන ලෝකෝත්තර වූ මාර්ගාංගයක් වෙන හැටිත් තියෙනවා. එතකොට අපි අද දවසේ වෙන් කරලා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කා කියන අපිට සාමාන්‍ය වචනෙන් කතා කරලා තේරුම් කරගන්න පුළුවන් චින්තාමය ඥානයට අහු වෙන ණය ක්‍රමයට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ හරහා භාවනා අධ්‍යක්ීම් සහිතව විශේෂයෙන්ම භාවනා අධ්‍යක්ීම් සහිතව අරියා අනාසවා ලෝකුත්තරාමක් ගංගා කියන විදිහට ආර්යයන් වහන්සේලා පමණක් විශේෂ ගෝචර වෙන්නා වූ ලෝකෝත්තර පැත්තට වැටෙන්න වූ ලෞකික සැප සම්පත් නෙවෙයි භව සැප සම්පත් නෙවෙයි ලෝකෝත්තර සැප සම්පත් කිනා දෙන්නා වූ මාර්ගාංගයක් වෙන සම්මා කම්මන්තිකුත් තියෙනවා. එනේ මේ දෙක භාවනා කරන පිටසක් වශයෙන් අපි කොහොමද තේරුම් ගන්නේ අපි කොහොමද මේක ක්‍රියාවත් කරන්නේ කියන එකයි අද අපිට දවසේ මාතෘකාව වෙන්නේ. ඉතින් ඒ සඳහා ඊ එකයි අද මේ කියන්න හදන එකයි තේරුම් ගත්තොත් යම් කෙනෙක් සම්මා දිට්ඨිය හරහා මේ මේ දේවල් නොකළ යුතුයි එනම් සතුන් නොමැරීම සතුන් මැරීම නොකළ යුතුයි කාමී හොරකම් කිරීම නොකළ යුතුයි කාමීතාචාරය නොකළ යුතුයි ඒ දේ වැරදි වශයෙන් කරලා නොකර සිටියේ නැත්නම් කවදාකවත් සම්මා කම්මන්තයකට යන්න බෑ මිච්ඡා කම්මන්තේ දැනගෙන නොකර සිටියොත් කවදාකවත් සම්මා කම්මන්තයට යන්න බෑ අන්න ඒ බව දැනගෙන යම් කිසි කෙනෙක් චේතනාපූර්වකව හිතලා ආකරණ සත්ව මරීම සත්ව ඝාතනය එහෙම නැත්නම් හිතලා සැලසුම් කරලා චේතනාපූර්වක කරන සොරකම නුදුන් ගැනීම ඒ වගේම හිතලා චේතනාපූර්වක කරන කාමීත්‍යාචාරය නතර කළාට එතනින් වැඩේ නතර වෙන්නේ නැහැ කියන්නේ මේ සරුවත් ඥානසෙ පෙන්වන්නේ චේතනාපූර්වකව සචේතනිකව සතුම් මැරීම හොරකම් කිරීම කාමමිත්‍යාචාරය නොකලට පෙර කරන ලද කාමමිත්‍යාචාර සත්ව ඝාතන සහ හොරකම් නිසා අචේතනිකව විපාක වගයක් ඉඩ දෙනවා. හිත Tamanට දෙස් දෙනවා. පුනරාවලෝකනය කරනකොට පශ්චාත්තාපය තියෙනවා. ඒකාවට පස්සේ ඒ පුද්ගලයා ඒක පිළිබඳව හැසිරෙන හැටි දන්නේ නැත්නම් දැන් සතුන් මරන්නේ නෑ. නමුත් මරපු එකක් පිළිබඳව හිතට නැගෙන හැටි, කර්ම වේග වැඩ කරන හැටි පිළිබඳව හැසිරෙන හැටි දන්නේ නැත්නම් සතුන් දැනට නොමරුවාට අර මරපු සත්ව ඝාතන හොර ඒ කරපු හොරකම් ඒ කාමීත්‍යචාර නිසා තෙල් හැලිය පැහෙන තෙල් හැලියක තැවෙනවා වාගේ සෑහෙන වේදනාව විඳින්න වෙනවා. සෑහෙන දුක් රාශියක් ඇති කරන සමානට ඒ දුක්වලදී හරියට ක්‍රියාත්මක නොකිරීම නිසා අලුතෙන් කර්ම රැස් කරන්නත් ඉඩ තියෙනවා. සත්ව ඝාතනය හා සමාන කර්ම රැස් වෙන්න ඉඩ තියෙනවා. ඒ හිත වැඩ කරන හැටි දන්නේ නැත්නම්. අපි සාමාන්‍ය වචනේ අවසර දෙනවා නම් යටි හිත වැඩ කරන හැටි දන්නේ නැත්නම් සතුන් නොමැරුවාට සතුන් නොමැරීමෙන් කෙරෙන හානි හා සමාන නපුරක් හා සමාන නපුරක් යටි හිතෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඒ සතුන් මැරීමෙන් වැළකීමට උත්සාහ කරන පුද්ගලයාට සතුන් මරමින් හිටපු කාලේ ආදීනව දැනගෙන නොමැරීමේ ආනිසංශ දැනගෙන සීලයක පිළිතලා සතුන් නොමර හිටියට ඒ පුද්ගලයාට තියෙන නපුරේ ඒ මනසට තියෙන වෙහෙසේ ඒ මනසට දැවෙන ගතියේ දැවෙන ගතියේ වෙනසක් අත්දක ගන්න බොහොම කාලයක් යනවා ඒ මොකද අර පරණෙව්වා ගෙවෙන නිසා ඒ වගේ මේකට පිහිටන ආකාරය දන්නේ නැති නිසා. ඉතින් එතනදී ඒ කෙනෙකුට බොහොම ආයාසයෙන් සතුන් නොමරන තීන්දුවක් අරගෙන බොහොම ආයාසයෙන් හොරකම් නොකරන තීන්දුවක් අරගෙන බොහොම ආයාසයෙන් කාමීත්‍යාචාරය නොකරන තීන්දුවක් අරගෙන ඒකෙදී තමයි තියෙන කරදරවල තමයි තියෙන වෙහෙසේ තමයි තියෙන දැවිලි තැවිලි වල වෙනසක් ඇති උනේ නැත්නම් ඒ මනුස්සට ශාසනය පිළිබඳව බලාපොරොත්තු සුන් වෙනවා. ඒ මනුස්සයාට මේ තමන් කරපු වැඩේ ආනිසංස නොදෙනියනවා. තව කෙනෙකුට මෙහෙම කරපන් කියලා කියන්න ගැම්මක් නැති වෙනවා. ඉතින් ඒක මේ ලෝකෙ දිහා බලනකොට හොඳටම පේන්න තියෙනවා. මේ සරල අපි දන්න කර්මේශ කර්ම විපාක ක්‍රමයේ හැටියට බලනකොට අපි බලාපොරොත්තු වෙන්නේ වැඩියට නැත කරාට පස්සේ අපිට බාධක කරදර හිග ගමනක් ඍජු පෙතක් අවංක ගමනක් හම්බ වෙයි කියලා. නමුත් ඒ උඩ උඩ පැත්තේ සුද්ධ වුණාට යට පැත්තේ යට තියෙන ඒ කර්ම වේග, චිත්ත වේග, ආශාවල් පෞද්ගලික ලක්ෂණ නිසා අපි නොදැනෙන දුක් වර්ගයකට එනවා. අන්න ඒ தත්ත්වයටපත් වෙච්ච අපිටම යෝගාවචරයක් වගේ කෙනෙකුට මේ මනක් ඇසිල්ලකින් මොකද්ද හම්බෙන අස්වැසිල්ල. එවන තමයි ගත්ත අදිෂ්ඨාන නිසා මට මත්තට හරි මෙහෙම දෙයක් වෙයි කියලා ණය ක්‍රමයට හෝ ලබන තියෙන අස්වැසිල්ල මොකක්ද? දීර්ඝ කාලින වශයෙන් මේ ගත්ත සතුන් නොමරින්න ගත්ත නැත්නම් මිච්ඡා කර්මන්තේ නොකරින්න ගත්ත තීන්දුව තවදුරටත් දියුණු කරලා මේ ලැබපු ජයග්‍රහණය තහවුරු කරගන්නේ කොහොමද කියලා බලන එක මේ භාවනා කරන පිරිසකට මම හිතනවා අදාළ කාරණාවක් කියලා. ඒ මොකද ඒකේ අන්තර්ගතය දිහා බලනකොට බොහොම ගැඹුරක් තියෙනවා. ඒ නිසායි සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ මිච්ඡා කම්මන්ත වශයෙන් තේරුම් ගත්ත කිනාට සම්මා කම්මන්තේ තේරුම් ගන්න පියවර දෙකක් ਸਰවචනසේ යෝජනා කරනවා. ඒ නිසා අපි මේ මම මේ මතු කරන්න හදන කාරණාවට ඒක විශ්තර වෙන ඒක විචිතුරු වෙන සාධක නිදර්ශනයක් සූත්‍රයක් මම ගෙන හර දක්වන්න කැමති. අපි ගිය භාවනා වැඩමුළුවේදී ගත්තා ඒ මිච්ඡා වාචා කියන එක විස්තර කොටත් ඒක එහෙමම මේක මිච්ඡා කම්මන්තරත් යොදාන්න පුළුවන්. ඒක මේ සූත්‍රය සඳහන් වෙන්නේ සංක සූත්‍රය කියලා සර්වචනාංශේ පාරාජි පාවාරිකාම්බ වනේ ඉන්න වෙලාවේදී නිකණ්ඨනාත පුත්‍ර කියලා හිටපු තවත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් හිටියයි කාලේ අපි මහාවීර වශයෙන් හඳුනන එයාගේ ශ්‍රාවකෙක් ඇවිල්ලා සර්වචනාංශේ ළඟ සතුරු සාමීචිකට යෙදෙන වෙලාවේදී සර්වචනාංශේ ඒ නිගණ්ඨ ශ්‍රාවකයන් අහනවා ඔබතුමන්ලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොන විදිහේ ධර්මයන්ද දේශනා කරන්නේ කියලා. යරසෝදතාවයේ සඳහා. එහෙම නැත්නම් ඒකට කියනවා විසාමීචි සඳහා. සතුටු සාමීචි. ඒකට කියනවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියනවා සතුන් මරන්න එපයි කියලා. සතුන් මැරුවොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා කියලා. ඒ වගේම අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන හොරකම් කරන්න එපයි කියලා. හොරකම් කරොත් ඒකාන්තයෙන් අපාගත වෙනවා. එම් කාමීත්‍යචාරය කරන්න එපා ඒකාන්තයෙන් අපාගත වෙනවා. යම් යම් යම් බහුල යබ් බහුල යබ් බහුල කරදී තන්තන් නීයති යම් යම් ආකාරයකට අකුසල කර්ම බහුල කරනවා නම් ඒ අණුව අපාගත වෙනවා වැඩි වැඩියෙන් කරන අකුසල කර්ම අණුව අපාගත වෙනවා කියන ඉතින් ඒක මම හිතනවා අපේ බෞද්ධ කෙනෙකුණත් වැඩි දුර කල්පනා කරන්නේ නැතුව මේක කියන්න ඉඩ තියෙනවා අපේ සරුවච්චන් වහන්සේත් සතුන් මරන්න එපයි කියන සතුන් මරුවොත් අපාගත වෙනවා හොරකම් කරන්න එපයි කියන හොරකම් කරද්දී අපාගත වෙනවා කාමීත්‍යචාර කරන්න බෑ. කෙරුවොත් අපාගත වෙනවා කියන එක අපේ ඔය කර්මේසා කර්මවලට ඉච්ඡර විරුද්ධ වෙන ගතියකුත් පේන්නත් නැහැ. ඒ වගේම ප්‍රකාශයක් කෙරුවොත් යම් බහුල යම් බහුලං කරයිතේ තන්තන්නී යදි කියලා යමක් යමක් යම් යම් කර්මයක් පාප කර්මයක් නැත්නම් අපි කාය දුස්චර්යයක් වැඩි වැඩියෙන් කෙරුවොත් ඒ අනුව තමයි අපාය තීන්දුව වෙන්නේ කියලා කිව්වත් මම හිතන්නේ මේ පිළිසෙච්චර විරුද්ධ වෙන එකක් නෑ මේ නිගණ්ඨනාථගේ ධර්මය අපේ දරුවත් යනස්ගේ ධර්මය. අනේ ඒකේ තියෙන වෙනස පෙන්වීමට සරුවචාන්සේ මේ බුද්ධිලට විවේචනාත්මකව ප්‍රකාශ කරනවා. අනිගණ්ණාත පුත්‍රගේ ගෝලේ ඇවිල්ලා කියනවා සතුන් මරන්න එපා, කෙරුවොත් අපාගත වෙනවා, වකම් කරන්න එපා, කෙරුවොත් අපාගත වෙනවා, කාමීත්‍යචාරය කරන්න එපා, කෙරුවොත් අපාගත වෙනවා. ඇත්තට මේක වචී කර්මයටත් කියනවා. යමක් යමක් වැඩිපුර කරනවා යනවා අපාගත වෙනවා. ඒක සරුවචාන්සේ ඒකට කරන විවේචනය තමයි ඔය කියන නීති හැලියට කවුරුත් අපාගත වෙන්න බෑනේ කියනවා. අර ප්‍රකාශයට අර පුද්ගලයාට විවේචනයක් වශයෙන් කියනවා ඔහොම කරුවොත් කවුරුත් අපාගත වෙන්න බෑ කියලා. ඒකල සරුවචනසේට උත්තරයක් දෙනවා. ඇයි තමන්වන්සේම මේ කියන මතයට එකඟ නොවෙන්නේ කියලා කියනවා. මිනිස්සේ සත්තු මරනවා වෙන්න පුළුවන්. නිසා උදේ වරුවේ සතෙක් මරනවා වෙන්න පුළුවන්. දවල් රෝඩේ සතෙක් මරනවා වෙන්න පුළුවන්. නමුත් වැඩිපුරම කරන්නේ සතුන් මරන එක නෙමෙයි. ගොක් වෙලාට කරන්නේ සතු නොමර ඉන්න එකනේ. ඒ නිසා වැඩිපුර කරපු කර්ම යනු යනවනම් ඒ නිසා සතු නොමර ඉන්න වෙලාව වැඩි නිසා අපාගත වෙන්නම බෑ කියලා. ඒකම හොරකම දවසට කරයි. දෙකක් කරයි. නමුත් බහුලගත බොලා වෙලාවට ගොඩක් වෙලාවට ගත කරන්නේ හොරකම් කරමින්ම නෙවෙයිනේ. ඒ හොරකම් කරපු දේ කකා බිබී හරි ඉන්නවා කියලා කියමු. ඒ නිසා වැඩියෙන්ම කරන්නේ හොරකම නෙවෙයි නා. හොරකමුත් කරනවා. නමුත් පයට යන්නේ වැඩිපුර කරපු දේ යනවනම් මේකෙන් වෙන්න බෑ. මේ කාමීත්‍යචාරයත් කරනවා. බුදුමාකාරව රූප බැලීමේ ආශාවක් තියෙනවා. බුදුමාකාර ශබ්ද ඇහිීමේ ආශාවක් තියෙනවා. බුදුමාකාර රස බැලීමේ ආශාවක් තියෙනවා. බුදුමාකාර ගඳ බැලීමේ පහස ලැබීමේ ආශාවක් තියෙනවා. බුදුමාකාර විදිහට තමන්ට මනාප හිතවිලි දිගේ හිත මෙහෙවනවා. අන්න එහෙම කෙරුවත් විශේෂයෙන්ම කාමීත්‍යාචාරය කියන සංසර්ගයට වැටෙන්නේ නැත්නම් සංසර්ගයට වැටුණත් ඒ කරන ප්‍රමාණය අඩු නම් නොකරින ප්‍රමාණය වැඩි නම් යම් බහුලං යම් බහුලං කරේ තන්තන් නියති කියන හැටියට බannකොට අපාගත වෙන්න බෑ කියලා. නමුත් අර කියන මේ විදිහට සරුවචාන්සේ මේක හරස්කප්පල විවේචනය කළා ਸਰවඥාන්සේ කියනවා හැබැයි ඔය වාගේ මිත්‍යා දෘෂ්ටියක් අදහන ඔය වාගේ ශාවකෙක් නිතර කල්පනා කරුවොත් මම සතෙක් මැරුවා ඒ නිසා මම ඒකාන්තෙම අපාගත වෙනවා ඒක නිසා මට උනේ විපතක් මම හරි කාලකන්ණී මම ඒකාන්තෙන් අපාගත වෙන කියලා ඕකම නැවත නැවත සීපත් කර කර ඉන්නවනම් ඒ මනුස්සයා ඒකාන්තයෙන් අපාගත වෙනවයි කියලා. නම් කෙනෙක් හොරකමක් කරනවා. කෙරුවට පස්සේ ගුරුනාංශයට ආරංචි වෙලා හරි ගුරුනාංශගේ ධර්මයේ තේරුම් අරගන්නවා මේ මිත්‍යා ධර්මය හොරකමක් කරුවොත් අපාගත වෙනවා හොරකමක් කරුවොත් අපාගත වෙනවා මම හොරකමක් කරලා තියෙනවා මම හොරකමක් කරලා තියෙනවා කියලා අර කරන ලද අතීතයේ කරන ලද මේ හොරකම නැවත නැවත සමාදන් වෙමින් ගත කරොත් ඒ මනුස්සයා නම් ඒකාන්තම කර්මපතයක් කරගෙන ඒක අපාගත වෙනවා කාමීත්‍යාචාරයත් කරපු මනුස්සයා ඒ කාමීත්‍යාචාරය කරපු එකම පශ්චාත්තාප වෙවි ඒකටම පසුතැවිලි වෙලා හිටියට කිසිම උත්තරයක් ලැබෙන්නේ අපායට යන පාර කාපට් වෙන එක විතරයි වෙන්නේ. හොඳ කාපට් පාරකින් අපායට යන්න. නැත්නම් කර්මපතය සකස් වෙනවා. ඒක ලියලා සරුවචනාංශේ තමන් වහන්සේගේ මතය නැත්නම් සරුවචන අදහස ඉදිරිපත් කරනවා. මේන්න මේ වාගේ පිස්සු අදහස් ප්‍රකාශ කරන ශාස්ත්‍රෝරු ඉන්න ලෝකෙට මේ වාගේ පිස්සු අදහස් අගය කරන ශිෂ්‍යෝ ඉන්න ලෝකෙකට කලාතුරකින් කදාහචි කරහචි ලෝකේ උපජ්ජති තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ කලාතුරකින් සරුවචනංශනක් පහළ වෙනවා. උන්වහන්සේත් කියනවා සතුන් මරන්න එපා. ඒක කැතයි. ඒක Tamanne ප්‍රමාණ නැහැ. ඒක අපායට පවා යොමු කරවන්න පුළුවන්. හොරකම් කරන්න එපා. ඒක හොඳ නැහැ. ඒක දුෂ්ටයි. ඒක නපුරුයි. ඒක පරුසයි. අපාගත වෙන්නත් ඉඩ තියෙනවා කාමීත්‍යචාර කරන්න එපා ඒක තරම් වෙන්නේ නැහැ ගුණවතෙකුට අපාගත වෙන්නත් එපයි කියලා කියන දේ අහලා යම් ශිෂ්‍යෙක් අර වගේ නියත ගතික මම අපායට යනවා නෙවෙයි හැබැයි මම කරපු වැඩේ වැරදි කියලා මත්තේ හැඩ ගැහෙන අදහසකට ඒකට කියන්නේ ආයති සංවරය කියලා අපේ ශාසනයේ ශාසනයේ හිතලා මේ වාගේ සරුවචන් වහන්සේ නමක් අදහන මම මේ තාක්කල් හරි දෘෂ්ටියක් නැතිකම නිසා සතුන් මැරුවා, වරකම් කරා, කාමීත්‍යාචාරය කරා. ඒ නිසා මම කිරුවේ නපුරා. මට කරගත් අනර්ථයක්. ඒ නිසා මම යහ දිට්ඨියක හිටලා ඊට පස්සේ ඒක නොකර ඉන්නවා විතරක් නෙවෙයි. ඒ මනුස්සයා ඒ නොකර ඉන්නගත්ත සීලය ඉක්මවලා සමාධි ශික්ෂාවට නැග්ගොත් සමාධි ශික්ෂාවට නැගලා සතුන් මරපු මිනිස්සයා මෛත්‍රී භාවනාවට ගියොත් සත්ව අනුකම්පාවෙන් පරසත්තාන හිතාන් භාව ලක්කනා මෙත්තා කියලා මෛත්‍රී කියලා කියන්නේ අන්සතුන්ගේ හිත සුවසලකීමයි කියලා මම මෙතෙක් කල සතුන් මැරුවා ඒක නාපුරුයි ඒක ਸਰවඥාන්සේ නරකයි කියලා කියන නිසා මම ඒකාන්තයෙන් අපාගත වෙනවා මම කෙරුවේ නපුරක් මම කාලකන්ණී කී කිය ඉඳලා පශ්චාත්තාප වෙලා තමන්ගේ චිත්ත ප්‍රවෘත්තිය කෙලස ගන්නව වෙනුවට ඒ වෙනුවට සීල ශික්ෂාවෙන් නතර නොවි සමාධි ශික්ෂාවට අඩු ගන්න ගිහිල්ලා මෛත්‍රී භාවනාව කරලා දවසක පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට ඒ ගත්ත සාධනීය වූ ප්‍රගතිශීලී වූ හොඳ පැත්තක් බලන හැකි සංඥාවට වැටිලා හතර දිශාවට මෛත්‍රී කරන්න. තමයි මූණ දෙලා ඉන්න ඉදිරි දිශාවට <clears throat> පස්සට වම් අත පැත්තට දකුණු අත පැත්තට හතර දිශාට මෛත්‍රී කරන්න ਸਰුවචනාංශේ සඳහන් කරන යම් දවසක මේ මෛත්‍රියේ සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්කා කියන විදිහට ආශ්‍රව සහිත නමුත් පින් අත්තර ගියා වූ භෞතික මේ කාමසප සම්පත් භවේ ලබා දෙන්නා වූ මෛත්‍රියේ ආනිසංස වැඩි වුණොත් ඒ ආනිසංස බලයෙන් අර කරන ලද සත්වඝාතන අකුසල කර්ම යටපත් කරන්න පුළුවන්. මේකෙන් සරුවචනන්තේ පැහැදිලිව ප්‍රකාශ කරනවා එක වැරද්දක් කළ පමණට ඒ වැරද්දම සමාදන් වෙමින් නියතගතික වාදයට ගියොත් ඒ මනුස්සයා Tamanට ශාප කරගන්න, Taman ගැන අව탁සිරුවට ලක් කරන අනාගතයක් නැවත සකස් කිරීමක් ඉදිරියක් නොබලන මහා කාලකන්ණි තත්වයකට වැටෙනවා. ඒ වෙනුවට සරුවච්චනාංශේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ ප්‍රඥාවක් කියලා දෙන විතරක් නෙවෙයි මහා කරුණාවෙන් දේශනා කරලා තියෙනවා. ඕක ඇත්ත. ඔය සතෙක් මැරුණා තමයි, සත්තු මැරුවා තමයි, ඕකම් කරුවා තමයි, කාමීත්‍යාචාරය කරුවා තමයි. එනිසා දැන් සීල එක පිළිහිట్లా පරිතද කරගන්න. සීල ශික්ෂා පිළිටන්. එතනින් අතර වෙන්න එපා. සතුම් මරපු හිටේ එක්කන මෛත්‍රී භාවනාවෙන් ඒ පැන්දලෙන් ලියාපු එක මකන කැලේ මැකුවා වගේ පුළුවන් තරම් මෛත්‍රී කරන්න. දෙක හොරකම් කර කර හිටපු කෙනෙක් පුළුවන් තරම් දන් දෙන්න. පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් දන් දෙනවා. කාම මිත්‍යාචාරය කරපු හිටපු කෙනා පුළුවන් තරම් කාම වස්තුන්ට ආරසාව සලසනවා. මෙන්න මේ විදිහට ඒ කරන ලද දුස්චරිතයේ වෙනුවට අනිත් පැත්තට කුසල් පක්ෂය මේ සීල කුසලය සමාධි කුසලයකින් වහන්න පුළුවන් ඉඩහරහා ਸਰවඥාන්සේ පෙන්ලා දෙනවා කවදා හෝ ඒකේනා ඒ කරන ලද ආශ්‍රවසයිතෝ පුඤ්ඤ භාග්‍යෝ ලෞකික කුසල් වැඩි කරගත්තොත් අර අකුසල් ධර්ම අහෝසි කරන්න පුළුවන්. හැබැයි ඒ තරමටම මේක යන්න ඕන. ඒ කියන්නේ එක සතික් පරපු නිසා එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කළා අරක මේකෙන් මකනවා කියන එක නෙවෙයි. අත්තු කොච්චරද ගණක් මඩලා තියෙනවා. නමුත් මෛත්‍රිය වඩනවා Tamanne Taman සාප කරගත්තොත් මෛත්‍රිය වඩන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න Tamanne Taman සාප කර ගැනීම තමයි වෛරය කියලා කියන්නේ මේ මිනිස්යා කියන සතා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ඔච්චරයි. අර කරපු පුංචි පාප ටිකක් නැවත නැවත සමාදන් වෙනවා. අනේ මං කරගත්ත කාලකන්නිකමක්. අනේ මං කරගත්ත නපුරක්. අනේ මම අපාගත වෙනවයි කියලා ඒකම ජප කර කර හිටියොත් අපායටම තමයි. නමුත් බුදුන් කෙනෙක් ලෝකේ පහළ වෙන උන්වහන්සේ කර්ම න්‍යායත් කියලා දීලා කර්ම න්‍යාය ධර්ම න්‍යායෙන් කඩන හැටි කියලා දෙනවා. හැබැයි කර්ම න්‍යායම ධර්ම න්‍යායයෙන් කඩන්න ගියාම අර සීලයෙන් සිදුවෙච්ච අකුසලයේ මකන්න පුළුවන් ඉන්නේ සමාධි කුසලයකින්. සීල කුසලයකින් බෑ. ඊටත් වැඩි කුසලයකින් මකන්න පුළුවන්. ආන්නේ විදිහට කරලා ඒකේන කවදා හෝ ඒ මෛත්‍රී ආදී දානාදී කටයුතු ආදී එහෙම නැත්නම් අපි කියනවා ඡාගානුස්සතිය කියලා. දන් දීලා දන් දීම පිළිබඳව ඒක පිළිබඳව නැතන තේසිපත් කරමින් භාවනා කරනවා. ඒ වගේම අනුකම්පාවෙන් කාමවස්තුන් වලට ආරක්ෂා සපෙමින් කටයුතු කරනවා නම් කරුණා භාවනාවගේ කරපු දවසක යාට තේරෙන පටන් අර ගන්නවා. මගේ මේ සත්වඝාතන අකුසල කර්මය, හොරකම් කිරීම අකුසල කර්මය, කාමීත්‍යචාර අකුසල කර්මය ඊගාව ආත්මෙට යන්නේ නැහැ. මේ ආත්මයක දියාරු කරන්න පුළුවන්. මේක තනුක කරලා දාන්න පුළුවන්. ඒකේ තියෙන ඡණ්ඩපරසෝගාවෙන් නැති කරන්න පුළුවන් කියන එක ਸਰවචනතේ විස්තර කරන්නේ ඕනෙම අපරාධකාරයෙකුට බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. ඒ වෙනුවට මේ කෙනෙක් දේවවාදී ආගම් පොතක් කියවුවොත් ඒ පොතේ එක වැරද්දයි කරන්න ඕනේ දෙවියන් වහන්සේ විනිශ්චය කරන සදාකාලික අපායට. ඇයි ඒ? මේ දෙයනට කියපු දෙයක් නොකර නොකර නොකල යුතුයි කියන දෙයක් කෙරුවා. ඒ නිසා දෙයයන් විරුද්ධව ගියා නම් මොනම අනුකම්පාවක් නැහැ. සදාකාලික අපායට යොමු කරනවා. නිසා අපාය බය වැඩිපුර හුවා දක්වන්නේ ඔන්න වගේ මිත්‍යා මතධාරී ඇත්තෝ. ਸਰවචනංශය අපාය බය නොපෙන්නනව නෙවෙයි. අපාය ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. නමුත් උන්වහන්සේ අපාය සමාදන් වුණොත් අපායට තමයි යන්නේ. ඔය ਸਰවඥාන්සේ නමක් ලෝකේ පහළ වෙනවා ඔබට මනුස්සකම තියෙනවා ඔබට ඕනේ නම් ඒ කරපු දුස්චරිත නතර කරලා ඒක නපුරු බව දැනගෙන ඒ වෙනුවට මෛත්‍රී ආදී භාවනාවක් කළොත් මේක මකන්න පුළුවන් කිව්වොත් ඒ මනුස්සයාට ඉස්සරහට යහපත් පුරුෂයෙක් වාටපත් වෙනවා එහෙම නැත්නම් විෂෝ විෂෝදනයක් තමංගේ ජීවිතය ඇති කරගන්න පුළුවන් අන්නේ එවැනි නම්‍යශීලී බවක් අන්නේවැනි බලාපොරොත්තුක සේයාවක් හැම තැනම ਸਰුවචන්සිය පෙන්ලා දීලා තියෙනවා. අපේ සුචරිතවාදයේ කරන්නේ පව්කාරයට ගල් ගැසීම. තෝ කාලකන්‍යා තෝ කෙරියෝක තමයි කියලා ඒ මිනිස්යාට අර පවම සමාදම් කරෝමි. Taman එයා විනිශ්චය කරන්න ගිහිල්ලා මේ කර්මේශා කර්මඵලයේ පිළිබඳ මේ සියුම් අර්ථ ભેද ඒ එක එක්කෙනෙක් දේශපාලන වශයෙන් යටපත් කරන්න සමාජික වශයෙන් යටපත් කරන්න එහෙම නැත්නම් ආර්ථික වශයෙන් යටපත් කරන්න ආයුධ කරගන්නවා. මේක එච්චර හොඳ සෙල්ලමක් නෙවෙයි. මේ ශාසනය කියන එක වමතින් අල්ලන්න යන්න එපා. අල්ලනවා නම් දෝති මල්ලන්න දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා නිකන් ඉන්න. අනුන්නම ගවන්නත් එපා. ඒ වගේම තමන් පිළිබඳව නිගමනයකට යන්නත් එපා. මම අපාය යනවා, මම දිවි ලෝක යනවා කියලා කාට කොයි වෙලාවෙ වේද කියන්න බෑ. මේ නිසා සරුවචනසේ සඳහන් කරලා තිනවා යම් කිසි කෙනෙක් ඉදා කුඩා අකුසල කර්මයක් කරලා අපාගත වෙන්නත් පුළුවන් යම් කිසි කෙනෙක් ඒක අකුසල කර්මය කරාට අපාගත නොවි දිවි ලෝක යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තාම බලවත් අකුසල කර්මයක් කරලා අපායට යන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක් විශාල අකුසල කර්මයක් කළා තේ දිවි ලෝක යන්නත් පුළුවන්. එතකොට අපි අර දන්නේ දෙවරක් දෙක හත් දෙකයි දෙවරක් දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක අටයි කියන ඒ න්‍යාය නෙමෙයි මෙතන වැඩ කරන්නේ. සම්පූර්ණ සාපේක්ෂතාව ආදීට දාලා සම්පූර්ණ චිත්‍රයත් එක්ක වැඩ කරනකොට අපිට වෙන කෙනෙක්ගේ විනිශ්චය කරන්න තියා තමන් ගැනවත් විනිශ්චය කරන්න බෑ ඒ විනිශ්චය ඊගාව චිත්තක්ෂණයේදී විනාශ කරන්න පුළුවන්කම තමයි මේ නෛර්යානික කියන වචනේ තේරුම. ඒක ඕන පැත්තකට හරව ගන්න පුළුවන් අවශ්‍ය කරන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නැතුව අර කරන ලද අකුසල කර්මෙම අනී මං කරගත්ත මේ දේ කිය කිය හිටියොත් ඒ පැත්තට යනවා. ඒ නිසා සරුවචන් වහන්සේ මෙතන මේ විස්තරේ පෙන්නලා උන්වහන්සේ කුඩා පිනක් කරලා අපාය යන්න පුළුවන් කුඩා පිනක් කරලා දිවි ලෝක යන්න පුළුවන් බරපතල අකුසල කර්මයක් කරලා දිවි ලෝක යන්න පුළුවන් බරපතල අකුසල කර්මයක් කරලා අපාය යන්න පුළුවන් කියන ධර්මතාවයේ පෙන්වන්නේ ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය වැරදි තැන ඉඳලා හරි පැත්තට ඕනම චිත්තක්ෂණයක හැරෙන්න පුළුවන්. එම හරවන්න පුළුවන් නම් තමන්ගේ පෙතේ තියෙන මිච්ඡා පැත්ත දැකලා ඒ නිසා කාලකන්ණි කරලා සාප කරගෙන පශ්චාත්තාප වීමෙන් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ තවත් නීවරණයක් වඩන එක විතරයි. ඉතින් මේක තමයි ලෝකයේ සාමාන්‍ය ඔය භාවනාවට නොපෙළඹිච්ච සීල ශික්ෂාවට අපකප නොවිච්ච සමාධි ශික්ෂාවට අපකප නොවිච්ච ප්‍රඥා ශික්ෂාවට අපකට කැප නොවිච්ච කෙනා හැමදාම අර තමන් කරපු පුංචි වැරද්දක් අල්ලගෙන අනුමුත්මයින තමනුත්මයින. නිසා ਸਰවඥාන්සේ දීලා තියෙන මේ අවස්ථාව තීරුම් අරගෙන උත්සාහ කරන්න ඕනේ හැකි තාක් දුරට තමන් කළ වැරද්ද වැරද්ද වශයෙන් දකින්න. ඒ වැරද්ද බලන්නේ ඒකට අනිත් පැත්තක් තියෙනවා. ඒක ਸਰවඥාන්සේගේ සාධනීය පැත්ත අර වැරද්ද බරපතලකමට සාපේක්ෂව සාධනීය පැත්ත ඇතිකරනද අදිෂ්ඨාන කරනවා. චේතනා පාල කරනවා. ඒ පාල කරන වෙලාවේදී ඇත්ත වශයෙන්ම කියනවා නම් චේතනාවක අවශ්‍යතාවයේ අදිෂ්ඨානික අවශ්‍යතාවයේ පෙරදක්මක අවශ්‍යතාවයේ අවශ්‍යයි. ඒ අවශ්‍යතාවයේ පෙරදක්ම නිසා ඒ අදිෂ්ඨානයේ නිසා ඒ ඒ චේතනාව නිසා අර විශාල කුසල් රාශියක් රැස් වෙනවා. සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක කියලා. මෙතනෙට ගියාට පස්සේ ඒක කියලා දැන් සතුන් මරන්නේ ඒ වෙනකොට මෛත්‍රී ආදී භාවනා කරනවා. හොරකම් කරන්නේ දන් දීලා ඡාගානුසතිය කරනවා. කාමීත්‍යචාරයේ අනුන්ගේ කාමවස්තු අවස්ථාව දතු කල කලදුතු කල වලය ගන්න යන්නේ නැතුව සියලු කාමවස්තුන්ට ආරක්ෂාව සලසන තැනට ගියාට පස්සේ මේක ਸਰුවත් සාසනේ නිෂ්ඨාව නෙමෙයි. මේක අර පවෙන් ගැලවීමට කරන ප්‍රයත්නයක් විතරයි. මෙතන තියෙන අතිවිශේෂත්වය තමයි තේරුම් ගත යුතු දාර්ශනික පැත්තම මේ දේ සඳහා අදිෂ්ඨානයක් ඕන. මේ දේ සඳහා චේතනාව අවශ්‍යයි. මේ දේ සඳහා ප්‍රයත්න අවශ්‍යයි. මේ දේ සඳහා මෙහෙවීම අවශ්‍යයි. නමුත් මේක නෙවෙයි නිෂ්ඨාව මෙතෙන් ආවට පස්සේ මේ චේතනාවත් මේ අදිෂ්ඨානයත් මේ නිෂ්ඨාවත් ගෙවම් කරන ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගංගේ වඩන්න අපිට ඔය පළවෙනි දාශයෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි නිවන් ලබන්න ගන්න අදිෂ්ඨාන අදිෂ්ඨානයක් නෙවෙයිද? කොන්දපිනියක් වෙන්න ඕන කියලා ගන්න අදිෂ්ඨානය අදිෂ්ඨානයක් නෙවෙයිද කියලා. අදිෂ්ඨානයක් තමයි. ඒක අපි අතරමැදට ගන්නවා. පව් කර කර හිටපු මනුස්සයා හොඳ වෙන්න අදිෂ්ඨානයක් ගන්නවා. ඊට පස්සේ එතන හොඳට තහවුරු වෙලා ඒක හොඳට පටලුණාට පස්සේ ඒ අදිෂ්ඨානය තල්ල විශ් කරලා දාන්න පුළුවන්. එතකොට තමයි ලෝක ලෞකික ලෝකෝත්තර වූ ආර්ය වූ මාර්ගයටපත් වෙන්නේ. අන්න ඒක විස්තර කරනකොට දැනගත යුතු නැත්නම් බොහොම ධර්ම ඕජාවල බල දෙන එක කාරණාවක් තමයි යම් කිසි කෙනෙක් සතුම් මරමින් හිටියා හොරකම් කරමින් හිටියා, කාමීත්‍යචාරය කරමින් හිටියා. එයා දැන් දැනගත්තා මේක නපුරු. මේක උද්ධහජෝත්මනාසලා හොඳ නැහැ කියලා. ඒ නිසා තමන් සීලයක පිටලා ඊට පස්සේ මම මේක නොකරමි කියලා සමාදාය සික්කතේ සික්ඛාපදේසු කියලා තමන් විසින් මේක බාහිර අරගෙන සමාදන් වෙලා රකින්න. ආයෙ ගැන පශ්චාත්තාප වෙනව වෙනුවට සමාධි ශික්ෂාවට ගිහිල්ලා සතුම් මරප කෙනා නම් මෛත්‍රී භාවනාව වඩනවා. නිකතල්ලේ තියෙන චක්කුණු පංචස්කන්ධ කී කිය ඉන්නව නෙවෙයි. කළ යුත්තක් තියෙනවා. වරකම් කරපු එක්කෙනෙක් නම් ඒ වෙනකොට දන් දීලා දාන චාගනුසති කරන. මෙන්න මේ විදිහට සමාධි භාවනාවට කියලා තමයි පව් මෙච්චර කන්දක් කරලා තියෙනවා. මෙන්න මෙච්චර රාත්තල් ගණන් පව් කරලා තියෙනවා. දැන් ඒ වෙනකොට තමයි මෛත්‍රී භාවනා කරනවා. එහෙම කරගෙන කරගෙන යනකොට තමන් දන්නවා යම් දවසක තමන්ට මේ තරාදී මෛත්‍රී භාවනා පැත්ත වැඩි කරගත්තොත් සාසවා පුඤ්ඤ භාග්‍ය උපදි වේපක්ඛා කියන ආශ්‍රව සහිත වූ පින් පැත්තට ගියා වූ භව සම්පatti දෙන්නා වූ මේ මෛත්‍රිය බර වැඩි කරනකොට අර සතුම් මෙරීමේ අකුසල කර්ම ඊගාවාත්මයට යන්නේ නැතුව මේකෙම ගෙවෙන්න පටන් ගන්නවා. නිත්‍ය ධම්ම වේදිනේ වශයෙන් පේන අපරාපරි වේදනාව වෙන්න දෙන්නේ. කර්මය පැහෙන්නේ විපාක தත්තරපත් වෙන්නේ. ඒ නිසා ඊගාවාත්මයට යනකොට යන්න දෙයක් නැහැ. හැබැයි එකක් මතක තියානින්න මේ ආත්මෙදී මේකේ කර්ම ගෙවන්න වෙන ගතිය වැඩි වෙනවා. මේ නිසා ලෝකයේ අතර තියෙන කටකහන කතාවක් කටළු කතාවක් තමයි මේ භාවනා කරන්න ගියාම මාර බලවේග වැඩි වෙනවනේ කියන්නේ. එයාට තේරෙන්නේ ඒ පින් පැත්තට යනකොට අර මෝරලා ඊගාවාත්මට යන තියෙන කර්ම දැන් මතුවේ මතුවේ එන්න පටන් ගන්නවා. මේ මතුවෙන එකෙන් සඳහන් වෙන්නෙම දැන් මේව පැහැවන්නේ බීජ බවටපත් වෙන්නේ එතන එතන ගෙවෙනවා. ඉතින් මේ යෝගාවචරය කියන සතා යෝගාවචරය කියන මිනිහා යෝගාවචර කියන පුද්ගලයා දැනගන්න ඕනේ මේ සටනකට බැස්සට පස්සේ යුද්ධෙදී හතුරගෙන් අනුකම්පා මෛත්‍රිය ලැබෙන්නේ නැහැ. මේ මනුස්සයා කරන්නේම ගහන එක තමයි. ඒ වගේ තමයි මේ පිං අතට බහැලා වැඩ කරනකොට සමාධියට බහැලා වැඩ කරනකොට විපස්සනා වැඩ කරනකොට වේදනාව වැඩි වෙන ගතියක් එනවා. දැවිලි තැවිලි වැඩි වෙන ගතියක් එනවා. නෝරු නුපුරුදු බැනුම් වගේක් අහන්න හම්බ වෙනවා. අභූත චෝදනාවලට ලක් වෙනවා. ඉතින් මනසේ හැම එකක්ම විනිශ්චය කරලා පශ්චාත්මක පරීක්ෂණ කර දඟලන්න ගියොත් කවදාකවත් මෛත්‍රිය කරන්න හම්බෙන්නේ නැහැ. කවදාකවත් ඡාගනුසිත කරන්න. යා දැනගන්න වෙනවා සිල් ලකින කාලේ තිබුණට වැඩිය සමාධි භාවනා කරනකොට වනමුකේ පෑදුවා වගේ තුවාලයක් බෙහෙත් දාන්න තුවාලේ සුද්ධ කරලා පස්සේ ධන වැඩි. ඒ වගේ ඒන කර්ම වලට යා මුණ දෙන්නේ මේ සරුවචන්සේගේ කර්මේ සහ කනුවලේ හොඳට දන්නවනම් බොහෝම සන්තෝෂයි. දැන් මට ඊගාවාත්මේ ගෙවන්න වෙන්නේ. හැබැයි මේ ආත්මේ ටිකක් වැඩිපුර ගෙවන්න වෙනවා. ඒක මේ තෝරන්න වේරන්න යන්නෙත් නෑ. එන දෙයට මුණ දෙනවා. ඉතින් අපි ගිය රිට්‍රීට් එකෙන් මතක් කරගත්තේ ඒකයි. මේ මෙතෙන්දිත් අපිට ඒකම නිදර්ශනයක් වශයෙන් ගන්න පුළුවන්. අඟුලිමාල ඒ කියන මහවරා 999ක් ඇඟිලි කපලා 10 වෙනි එක සඳහා අම්මා වුණක් කපන්න ලෑස්ති වුණා. 10 වෙනි එක සඳහා බුදුන් වුණක් කපන්න ලෑස්ති වුණා. අනේ මේ වෙලාවේදී මේ අන්තිම ආනන්තරිය අකුසල කර්ම නොවන තැනදී විතරයි ਸਰවඥාන්ස මේක ඉදිරිපත් උනේ. ඉදිරිපත් කළා මේ මාස දපණ දමා ගත්තානේ. දැන්ස කිව්වේ අඟුලිමාලට හොඳ අ හරස් කැපෙන වචනයක් අඟුලිමාල කෙරුවේ මෙතෙක්කල් හමුදාවක් එක්ක හරි සෙනගක් එක්ක ගියත් මිනිහා පිටිපස්සෙම ගිල පිටිපස්සෙ එක්කන අල්ලා ගන්නවා කටවහ ගන්නවා කපනවා මරනවා පැත්තකට දානවා. ඒක ඇඟිල්ල දාන ගිල ඊගාට පිටිපස්සෙන් යන මිනිහා අල්ලනවා. මුළු සෙනගම කපනකම් කවුරක්වත් දන්නේ ඒ තරම්ම තනි මිනිහන් මේ හමුදාවල් පිටින් කපලා තියෙනවා. ඒ තරම්ම දක්ෂයි මේ මිනිසයා මේ දිසාපාමෝ කාචාරීන්ගේ දක්ෂම ශිෂ්‍යයා. නමුත් දැන් බුදුරජාණන්සේ තනි මිනිහා බොහොම සුකුමාරව ඇවිදිනවා. මෙවන සහිත බොහොම ලේසියට නිකන් කිරිබිම්බල් නැට්ටක් කඩලා දාන්නා වගේ. අලකොල පිටක් කපලා දාන්නා වගේ බුදුරජාණන්සේ කපන්න පුළුවන් කියලා. නිසා මිනිහා ගියේ පරණ ක්‍රමයට සද්ද නොකර බුදුරජාණන්සේ පස්සේ අඹන්න පටන් ගත්තා. බුදුරජාණන්සේ දන්නවා දැන් පිටිපස්සේ මොකද්ද වෙන්නේ කියලා 이르දියක් අදිෂ්ඨාන කරා අපි දෙන්න අතර වෙනස සම නොවේවයි. දැන් මේ මනුස්සයා එමීට එමීට ගියා ගියා ගියා යනවා යනවා යනවා කොච්චර කෙනෙක් කරලම් කරන්නේ ඊට පස්සේ මනුස්සයා අඹන්න පටන් ගත්තා දුවන්න පටන් ගත්තා හති දාගෙන දෙව්වා සල්ලම් කරගන්න බෑ ඊට පස්සේ කෑ ගහලා කිව්වා ශ්‍රමණේ නතර වෙන් කියලා බුදුරජාණන්සේ ඉස්සරහා බලාගෙනම කිව්වා මන්නම් අඟුලි බාල නතර නෝ අපිට පුළුවන් නම් නතර වෙන්න කියලා. ඒක නිකන් මේ කිසිම සම්බන්ධයක් නැති පරස්පර විරෝධී සම්බන්ධ නැති කතා නත් අඟුරිමාල කියන්නේ ඉතාම කුශාග්‍ර බුද්ධිමත් මිනිස්සෙක්. ඒ මිනිස්සයා කල්පනා කරන දැන් මටත් වැඩිය වේගෙන් ඉස්සරහට යන මේ ශ්‍රමණයා කොහොම සීබුද්ධියෙන් කියනවා මම නතර වෙලයි කියලා. එයාටත් වැඩිය අඩු වේගෙන් දුවන මට කියනවා උඹට පුළුවන් නතර වෙන්න කියලා. ඒ දකින්නට හිතාගත්තා මේ මෙතන තියෙන මොකක් හරි මේ පරිමිඩයක් කියලා. එයා කල්පනා කරා මගේ මේ සතුන් මැරීමේ තියෙන දැඩි ආශාව එහෙම නැත්නම් මේ කර්මපතේ මට ඕනේ නම් මට නතර කරන්න පුළුවන්ද කියලා. බෑ. මොකද අන්තිම එකන කපන්න තියෙන්නේ මම ඕන දෙයක් කරනවා. බුදුන් උනත් කපනවා. අම්මා උනත් කපනවා. බුදුජනස කිව්වේ මම නම් නතර කරාන මම අඟුලිමාල උඹට ඕන ඔබට නතර කරත හැකි. ඒකේ මේ අඟුලිමාල දෙක පුංචි ඩක් මම මේ තරම් වේගෙන් 999ක් කපලා හම්බෙන ඕන එකක් කපනවා කියන එක මට ඕන මෙතන නතර කරන්න පුළුවන්. අවුදුවිම දාලා ගිහිල්ලා කිව්වා මට කරුණාකර නතර කරන්න හැටි කියලා දෙන්න. එතෙන් තමයි බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරලා අන්තිමට කොච්චර පැහැදුලාද කියනවනම් පැවිද්දෙක් බවට පත් වෙලා රහත් වෙනකන් වැඩ කරන කාලේ අඟුලිමාල පාරට බැස්සොත් කවුරු හරි අඹ අඹ ගහකට කලක් ඇහුවත් ඔළුවට තට්ටට ලුවදිනවා. බල්ලෙකුට චික් කියලා පයින් ගැහුවත් වදින්නේ අඟුලිමාන. කුණු ටිකක් අල්ල විශ් කෙරුවත් ඒක ඔලුවට තමයි වැටෙන්නේ. කවුරු කෙලපිටක් ගැහුවත් ඒකත් ඇඟට වැටෙන්නේ. ඉතින් හැමදාම පින්ඳ පාත කරන එනකොට සිවුර ඉරාගෙන, ලේ පෙරාගෙන, පාත්‍රේ කඩාගෙන අපව වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන උපදේශය තමයි අඟුලිමාල මේ ඔබ කරපු කර්ම විපාක தත්වෙට ගියොත් පැවුනොත් උඹට බුද්ධාන්තර කීයක් අපායගත අපායගත කරන්න වෙයිද නැහැ. ඔබට දැන් හම්බ වෙන්නේ ඒක නොපැහි මේ ආත්මේ හම්බෙන ditta ධම්ම වශයෙන් හම්බෙන අකුස කර්මක විඳින්න පුළුවන් විඳපන්. ඒ විඳිනවා විතරක් නෙවෙයි ඒ මැත්තේ සතිය පිහිටවපන්. මේ නිස්කාරණේ මට එන ගුටි, නිස්කාරණේ මඟකට වැටෙන කුණු, නිස්කාරණේ මට වෙන අවනින්දා සේරම අර මම කරපු අකුසල විපාක தත්ත්වයටපත් වෙන්න දෙනතුව මෙලෝ වශයෙන් දෙන අකුසල කර්මෙන් ශෝක වින්දොත් උඹට එතන අර පුංචි ඉඩ අරගත්තොත් උඹට රහත් වුණොත් අහෝසීන සියල්ලම හැබැයි මේ මට මොකද මිනිසු ගහන්නේ කියලා ඒ මිනිසුත් එක නඩු කියන්නයි මම මෙච්චර පිංකම් කරන මනුස්සයා මටයි මේ නිඳා කරන්න කියලා කතා බහ දෙන්න ගහපා දෙන්න එහෙම නැත්නම් සාරම්භයට ගියා නම් අඟුලිමත් හම්බුරන්න කවදාකවත් මේ ජීවිතේ වැඩ කරගන්න වෙන්නේ නැහැ ඒ නිසා හොඳට මතක තියානින්න අපි යම් දවසක අදිෂ්ඨාන කෙරුවොත් හොරකම් කරනවා වෙනුවට දන් දීලා සහගානුස්ථිතිය කරන්ඩ අපිට ජීවිතයේ දුක අවබෝධ කිරීම සඳහා අවශ්‍ය කරන මේ දුක් පීඩා ටික කොච්චර දන් දුන්නත් හම්බ වෙනවා. අපි සතුම් මරමින් ඉඳලා ඒක නතර කරලා අපි මෛත්‍රී භාවනා කරන්න ගියාට පස්සේ අපි සතර දිශාවට මෛත්‍රී කරත් කිට්ටුවන්තම ඉන්න කෙනෙක් පීය බසන්ට ඉඳ තියෙනවා. එහෙම නැත්නම් කරදර කරන්න ඉඳ තියෙන තමයි සත කල්පනා කරන්න ඕනේ මේ මිනිසයා කරන්නේ ලොකු සේවයක් මට මේ දේ කරත් මම මේ ඊට පස්සේ සතු මරන්නෙත් නැහැ මෛත්‍රී වැඩ කරන එක නතර කරන්නෙත් නැහැ මේක හොඳම සාක්ෂියක් තමයි කර්මේ පැහැවන්නේ විපාක වෙන්නේ විපාක කියලා කියන පැහැවනවා කියන එක මෝරන්නේ දැන් එතන එතන ගෙවෙනවා. ඒ නිසා මේ මිනිස්යාත්තික තරහ වෙලා නැහැ. යාමේ යන්ත්‍රයක් විතරයි කියලා පැමිණි දුක් පැනිරහයි කියන්න සාමාන්‍ය ශික්ෂාපද සමාදන් වෙච්ච නැති කෙනෙකුට වඩා සම්‍යක් දෘෂ්ටිය සහිත විශික්ෂාපද සමාදන් වෙච්ච එකනා බොහෝමත්ම සාදර වෙනවා Taman කරා පැමිණෙන දුකට. ඒක නිසා යාට ලොකු කුණු බල්ජයක් නිතර මතේ තියාගෙන වෙනවා සෑහෙන කුණු වැටෙනවා මේ කවදාකවත් සාධාරණීකරන්න යන්නේ ඇයි වදේ මේ මම මේ සිල් ලකින්න ගියාට පස්සේ මට ඇයි මේ කරදර ඇයි වදේ මම මේ දන් දෙන්න ගියාට පස්සේ මට මේ කරදර ඇයි වදේ මම මේ සමාධි භාවනා කරන්න ගියත් මට මේ කරදර කියලා කාටවත් ගහපා දෙන්න යන්නේ කාටවත් දෙස් දෙන්න යන්නේ නැහැ ඒ වල සන්තෝෂ වෙනවා මේ දැන් ගෙවෙනවා මෙතන මෙතන මෙතන මෙතන ගෙවෙනවා මෝරන්න ගියා නම් අමාරුයි ඉතින් මේක මම ඊයේත් මතක් කරන්න උත්සාහ කළේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සම්මාදිට්ඨිය හරියට දන්නවනම් එහෙම නැත්නම් මේ කර්මేశා කර්මඵලය පිළිබඳව මේ බුදුහාමුදුරුවෝ කිව්ව මේක කල්පනා කරලා ඉවර කරන්න බෑයි කියලා කිව්වේ මේ අපිට ඉරිසියාවේ නෙවෙයිනේ මේක හරියට දන්නවනම් ඒ පුද්ගලයා තමන්ගේ ආධ්‍යාත්මික ගමන ඉස්සරහට යන්න යන්න යන්න යන්න කරා පැමිණෙන බාධා තමන් කරා පැමිණෙන අසාධාරණකම් තමන් කරා පැමිණෙන මේ දුක් පීඩා රජ මහේශිකාවක් දරුවෙක් ගැප් ගත්තට පස්සේ විඳින වේදනාව සතුටින් විඳිනා වගේ විඳිනවා. දරුවෙක් ගැප් ගත්තට පස්සේ අම්මට රාජමහේශිකාවට ටිකක් ඇඟි අමාරුකම්මක් තියෙනවා, කාණ්ඩ බොන්න බැරි වෙනවා, වමන යනවා, ගොඩක් වැඩ වෙනවා. නමුත් එයා දන්නවා වදන්න ඉන්නේ රජපැටියෙක් කියලා. නිසා සියල්ලම ආඩම්බරේ විඳිනවා. නමුත් වෛශ්‍යාවක් ගැප් ගත්තොත් මොකද වෙන්නේ? වෛශ්‍යාව ගැබ් ගත්ත ගමන් පුරුෂයන්ගේ අපුලට ලක් වෙනවා. ඒ නිසා වෛශ්‍යාව ඉන්නේ ගැබට වෛර කර කර. ඒ කවදා ගබ්සා කරගනින් දෝ. මේකෙන් මගේ ශරීර අලංකාරය නැති වෙනවා පුරුෂය මනාපේ නැති වෙනවා ගොඩක් දේවල් වෙනවා කියලා ඒ ඒ ඒ ඒ වෛශ්‍යාව දරුවක් හිතේ බලන්නේ නැත්නම් තමන්ගේ ගැබ දිහා බලන්නේ බොහෝම ඊර්ෂ්‍යාවෙන් ගැබත් එක්ක වයියේ. රාජමෛජිකාවක් පිළිය වෙනස්. අන්න ඒ වගේ තමයි සීලක පීඨපු දවසේ සමාධියකට ගිය දවසේ ප්‍රඥාවට ගිය දවසේ වෙන්න තියෙන කරදර ටික වෙයන් මම මේ වැඩේ ඉවර කරන්නයි යන්නේ. ඒ නිසා පස්තර දෙමිල්ලක් නෑ. ඇයි මං කරා එන්නේ කියලා අහන්න වෙන්නේ එයාකට සතුටු වෙන්නේ අර හැකි සංඥාවෙන්මයි. ඒක මේ බුදුහාමුදුරණ දෙස් දෙන්න යන්නෙත් නෑ. රකප සීලයට දෙස් දෙන්න යන්නෙත් නෑ. මේ සමාධියට ගියාම ඇයි මට කරදර වෙන්නේ කියන්නෙත් නෑ. ඒ වෙනකොට මේ මනසට වෙන්නේ ඒවට බොහොම සතුට සිටින් මුණ දෙන ගතියක් මේකේ පේන තියෙන යෝගාවචරයා සහ සාමාන්‍ය ලෝකයා අතර දුක කෙරෙහි අසාධාරණයේ කෙරෙහි එහෙම නැත්නම් පීඩාව කෙරෙහි නපුර කෙරෙහි දක්වන ආකාරය. ඒකට මේ මිනිස්සයා ඒ වගේ තමන් අදිෂ්ඨාන පූර්වක සීලයක් රැකගෙන එමදිර ප්‍රඥා භාවනා සමාධි භාවනාත් කරන ගමන් ඒ මිනිස්සයා තමන් කරා එන වෛරයට හොඳටම දන්නවා නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තර. තමන් කරා කවුරුත් වෛර කෙරුවට මේකට වෛරයෙන් උත්තර දෙන්න ගියාට මේ කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ. මෙතෙක් කෙරුවේ ඒක තමයි. මෙතෙක් කෙරුවේ නම් ගැව්වක් ගැව්වක්. බැන්නොත් බැන්නා එකට එක. දැන් තේරුම් ගන්නවා දැන් මම මේ ගෙවම් කරන මාර්ගයක ඉන්නේ. ඒ නිසා මට බැරිද වෛර කරන කෙනා කරේ නොකරන කෙනා කරේ සමාකාරව වෛර නොකර ඉන්න. හරි ලස්සන సౌందර්යයක් ලෝකෙට එකතු වෙනවා. ලෝකෙට නෙමෙයි තමන්ගේ හිතට. ඉතින්පත් ලක්ෂාවට වැඩිය පිරිච්ච ගතියක් හිතට දැනෙනවා. රජසපක් හම්බුනාට වැඩිය විශාලත්වයක් හිතට සම්පත්‍ති කරගතියක් හිතට එනවා. තමන් කරා කවුරු හරි දැන හෝන දැන වෛර කෙරුවට මොකද? ඒක නිකන් නොදැක්කාසේ මම උත්සාහ කරන්න පුළුවන් තරම් අවයිරේ. එතකොට අපි හිතනවට වැඩිය අවයිරේ නිසා තමයි කර්ම රැස්න කරනවා විතරක් නෙමෙයි අර වෛර කරන එකට අපි දන්නේ නැති නිහඬ බණක් කියවෙනවා. උත්තරේකුත් ලැබෙනවා. එනිසා යෝගාවචරකම කියලා කියන්නේ සන්නාහයට යුද්ධයට බැඳපු සන්නාහයක් වගේ එකක්. යුද්ධ සබල අඳින්නේ යකඩෙන් හදපු ඇඳුමක් හරි බරයි ඒ නිසා කොහෙන් ඊතලා කොහෙන් ආවත් අරසා වුණා වගේ යෝගාචරගේ හිතට ලැබෙන මේ සන්නාය හිතට ලැබෙන මේ ප්‍රතිශක්තිය මේ හිතට ලැබෙන දැරීමේ ශක්තිය තමයි දැනෙන්නේ නැත්නම් එන ඇති මේ ජීවිතේ මේ යෝගාවචර ජීවිතේ මොකද්ද පරහක් තියෙනවා. ඒක මේ බුදුරජාණන්සේක අධිෂ්ඨාන ශක්තියක් එහෙම නෙවෙයි. එතන මේ දෙවියන් ආශලා දෙන ආශිර්වාදිකුත් නෙවෙයි. එතන යදලා ගන්න පුළුවන් එකුත් නෙවෙයි. මේ මේ මේ මේ වගේ ධර්මතාවල මේ වගේ සූත්‍රයක් කියවනකොට පේනවා අපි ඇති වෙන්න මට නම් සාධාරණ හේතු තියෙනවා මොකද මම දැන දැන දැක දැක සත්තු කපලා තියෙනවා මම ඒ දවසක් නුවර ගිහිල්ලා එනකොට මගේ යාළුවෙක් ඇවිල්ලා කිව්වා ගඟට යන්න කියලා මම ඇයි කියලා අතක් විතර දිග වාලක්කඩියක් කියන වාලක්කඩේ උණ්ඩ කියන්නේ අපි තෙලියයි කියලා තෙලිය කියන වක්කලම කියලා දැන් කොහොමද අල්ලන්නේ කිව්වා යංකෝ කිව්වා අපි ගෝණියක් අරගෙන ගියා. ඊළඟ විශාල වක්කලමේ මේ වට අතට වැඩි ලොකුයි වක්කලමක් තිබුණා. අපි ගෝණිය තිබ්බට පස්සේ ඒක ඇතුලේ ඔය තෙලිය කියන සතා වැඩි දඟලන්නේ ඌට කూరు ගන්නකොටට ගෝණිය අතට ආවා. ඊපස්සේ ඒක එහෙම ගෝණියෙන් ඔතලා ගොඩ තියලා අපි නෑවා. අනිවාර්ය මං හිතා මැරිලා ඉඳී කියලා. කෝකටත් කියලා ගඳ හදනකොට යන්න අරන එක දඟලනවා ඊට පස්සේ නෑ මං ගිල වතුරේ බුවා හොදලා ගෙනියන්නේ. මැරිලා ඇති කියලා අනේ දඟලුවා. ගෝණිය පිටින් මම දෙකට කැඩුවා. චර චර චර චර ගාලා මාළුව දෙකට කැඩුවා. අපි මගේ හිතට තේරෙනවා මම මේ කරන වැඩි. අර සතාගේ දෙකට කැඩුවා. කරනවා ඉතින් ඌට කෙන්දිරි ගන්න පුළුවන් නම් කෙන්දිරි ගායේ කුණුවරපෙන් බයින්න පුළුවන් නම් බණී ගහන්න පුළුවන් නම් ගහේ මොකක්වත්ම කරගන්න බෑ ඌට. ඊපස්සේ ගෙනියලා අලු ගොඩක දාලා අම ගහලා කපලා හදපුවාම මත් හැලියක් ආවා. ගෙදර ඉන්න ඔක්කොම බනින්න පටන් ගත්තත් ඕ වසලයා මේක මේ මොකද්ද කරන්නද? ඒ නිසා මස් හැලියම් මටම කන්න වුණා. කවුරක්වත් කෑවේ ඉතින් මට දැන් ඕක අපිට ආවොත් මේ ඉන්න කෙනෙක් මේ ඉදිරියට බැලලා මගේ බෙල්ල කඩලා දැම්මත් මට හිතෙන තියෙන්නේ හරි. බර මාළුවාට දීපේකේ කාලක්වත් නෙවෙයි ඔය. මේ මනුස්සයත් එක්ක හඬ වෙන්න ගියොත් එimhe තවත් කර්ම රැස් කරගන්නවා අන්න විඳපන්. ඔබට මතකනේ අර මේ චර්චර ගාලා කඩනකොට කැඩිච්ච හැටි ඒක සීපත් කරන්න වෙනවා. නිසා මට කල්පනා වෙනකොට මට කවුරු ඇවිල්ලා කොයි වෙලාවෙ අසාධාරණ විදිහට බැන්නත් යටි හිතෙන් හිනාවක් යනවත් තොට මදි ඔහම වෙලා ඉය. කවදාකවත් මට හිතෙන්නේ මට කවුරක්වත් අසාධාරණට බයිනවා කියලා මං හිතන්නේ මම කරලා තියෙන කර්ම වල හැටියට බලනකොට ඔහම වෙලා මදි. හොරකම් කිරිල්ලක් තියෙනවා. කාමීත්‍යාචාරෙත් තියෙනවා. ගුරු කීමක් තියෙනවා. එකම පිල්පදයක්වත් ඉතුරු කරේ නෑ දැන දැන දැක දැක කැඩුවා. ඒ නිසා දෙකක් මට ලාභයි. එකක් කවුරු හරි සිල්පදයක් කරනවා දකින්න මට කවදාවත් තරහ වෙන්න මට එනවා මල්ලි උඹ මම විතර කරලා නැහැ කියලා ඒක. ඒ නිසා මට මේ මනසට බණ කියන්නේ කිසිම අයිතියක් නැහැ මොකද මගේ මගේ මල්ලි ඊට වැඩි අකුසල් තියෙනවා. දෙක දැන් මම උත්සාහ කරන මේ ජීවිතේ මේක ඉවර කරලා දාන්න කියලා මම දන්නවා ඔයගේ මට එන්න එපායි දැන්. මේ මේ නිත ධම වශයෙන් එන්න ඕනේ. ඉතින් නිතරම ඉන්නේ කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ මේ දැන් බැනුම් එයි. මේ දැන් චෝදනායි. මේ දැන් වැරද්දක් කියයි. මේ දැන් මට බණී කියලා මම බලාගෙන ඉන්න කොයිල හරි එන්න ඕනේ. එනකොට මම දන්නවා මේ අහවල් පුද්දලලව ඒ මාළුවම නෙමෙයි මට දඬුවම් කරන්නේ වෙන කෙනෙක් කරා වෙන්නේ. ඒක නිසා බුදුන් සිහිපත් වෙනවා ධර්මයේ සිහිපත් වෙනවා කරපු දේ පිළිබඳ වග වෙනවා නම් සදාචාරාත්මක වග වෙනවා නම් ඒ සිද්ධිය වෙන වෙලාවෙදී මේ කවුරුවත් ඉඳ මට ඒක ඉන්නේ ප්‍රමාණයටද වෙන්නේ මම බලාපොරොත්තු වෙච්ච වෙලාවක කියලා අයිතිවාසිකමක් අපිට නැහැ. අපි තීරුම් ගන්න ඕනේ මේ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ පුද්ගලවාදී හරහා නෙවෙයි. එතකොට මේ පැමිණි දුක් පැනිරහයි කියලා යනකොට මේ සභාවේ ඉන්න කට්ටියට වැඩිය මට හැකියාවක් තියෙනවා. කරා මොකක් හරි පැමිණිච්චාම ඔබට ඔහොම වෙලා මදි. තවත් බලාපොරොත්තුයන් කියනවා මිස ඇයි මේ මිනිහා මට වමතින් ගැහුවේ මට උදේ ගැහුවේ ඇයි දවල් ගැහුවේ නැත්තේ ඇයි මොනවාක්වත් වුණොත් එහෙම හිතෙනවා එනකොටම හිතෙනවා මේක නෙවෙයි ඔය කර්මේ සහ කර්මඵල කියන්නේ මේක නෙවෙයි ඔය සම්මාදිට්ඨිය කියන්නේ මේක නෙවෙයි විපස්සනාව කියලා කියන්නේ තාමත් අතප්පයක් කඩාගෙන තු ඉන්න හම්බෙච්ච එක ලොකු දෙයක් ඉදිරියට මීට වැඩි දෙයක් ආවත් දරා කියාගෙන මේ ශක්තිය එනවනම් එමන්ස දුක කෙරෙහි දක්වන ආකල්පේ දුකට දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියා කියන වචනේ අයින් කරමුකෝ අපි ක්‍රියාව ආකල්පේ පැහැදිලි වෙනසක් වෙනවා. එහෙම දෙයක් නැතුව කොහොමද සමත භාවනාවක් කරන්නේ? එහෙම දෙන්නේ නැතුව කොහොමද අපි අරමුණක් අරස කරන්නේ? ආනපන කරගෙන යනකොට මధుරෙක් කනවා, රිදෙනවා, අරහෙන් එනවා, මෙහෙන් එනවා. එතකොට අපි ඔය හැම එකක්ම ඉවර වෙලා ඔක්කොම සමතේකටපත් වෙයි කියලා කවදාකවත් හිතන්නේ නැහැ. මේ සඳහා තමන්ගේ ඉවසීමේ ශක්තිය සෑහෙන ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේක්ෂා කරන්නත් ඕනේ මේ ලෝකේ එහෙම සමනලෙලට අතුනමුනා වාගේ ආවට දෙල්ලලා අපිට ගමනක් යන්න හම්බ වෙන්නේ ඒ පැමිණෙන්නේ මේ ස්ථාන දෝෂයක්වත් ආගත් දෝෂ නෙවෙයි තමන් කරපු ටිකම තමයි. ඉතින් මේක දැක දැක දන දන පැමිණෙනවා නම් කොච්චර හොඳද කියලා මේ ලෝකයේ තියෙන මේ සංසාරේ විෂම ගතිය මේකේ තියෙන මේ අසාධාරණත්වය මේකේ තියෙන මේ දවන ගතිය මේක මේ තවන ගතිය, මේ පෙළෙන ගතිය වසංග ලවුගුරට හොරා බේත් බීලා මේ වැඩේ කරන්න බෑ. මං කියන්නේ මේ අත්ති කිලමතාන යෝගයක්. යෝගයක්. මං කියන්නේ දුක පැනලා වදා ගන්න ගතිය. පැමිණි දුක් ගැන මම මේ කතා කරන්නේ. මේකට සිංහල කියන්නේ පැමිණි දුක් පැණි රහයි. මොකද ඒක සිද්ධ වෙන්නේ මොකද්ද හේතු ධර්මයක් අනුව. අපි හිතමු යම් කිසි කෙනෙක් මේ භාවනා කරනකොට මේ සම්මාදිටිය ගැන මෙන්න මෙහෙම එකක් ඕක නිකන් මේ පොතේ තියෙන එකක් නෙමෙයි මේ ක්‍රියාමත් එකක්. කර්මය කියලා කියන්නේ මෙහිම එකක් කියලා ඒ සියල්ල વિશે බොහොම සතුටු මොහොනේ දීගෙන භාවනා කරනවායි කියලා. ඉතින් ඒ ඒ පුද්ගලයා වුණත් ආනාපාන සති භාවනා කරන්න ගියා කියමු සක්මන් කරන්න ගියා කියමු নানা ප්‍රකාර බාධක ධර්ම පැමිණෙන. ඒක වීතික්‍රම කෙලස් නතර කරාට අතුම් මැරිම නතර කරාට හොරකම් කිරීම නතර කරාට කාමීත්‍යාචාරය නතර කරාට ඇස් දෙක වහගත්ත ගමන් ওই නීවරණ වශයෙන් මතුවෙන්නේ වෙන කවුරුත් කරපුවා එහෙම නෙවෙයි. අරවා පිළිබඳව මතක සටහන්. මේ මතක සටහන් එනකොට අපි දෙස් දීලා ඇයි හත් දෙයනේ මම මේ භාවනා කරන්න ගියාම මට මේ කාම හිතිවිලි පහළ වෙන්නේ. ඇයි මට මේ ද්වේෂ හිතිවිලි පහළ වෙන්නේ? ඇයි මට මේ නිදිමත පහළ වෙන්නේ? ඇයි මට මේ පශ්චාත්තාප පහළ වෙන්නේ? ඇයි මට මේ අනාගත සැලසුම් පහළ වෙන්නේ? ඇයි මට සැක පහළ වෙන්නේ කියලා. ඉවත් එක නඩු කියනවා වෙනුවට චේතනාපූර්වකව සතුන් නොමරුවට අචේතනිකව ඒක හොල්මන් ටික ඇත්ත එක වහගත්තට පස්සේ නීවරණ වශයෙන් මතුවේ. මේ නීවරණ අවබෝධ කරලා මේ මගේම account balance එක තමයි මට මේ හම්බ වෙන්නේ කියලා බලන්නේ නැතුව මේ නීවරණත් එක්ක වෛර කරොත් වෙන්නේ අලුතෙන් කර්ම රැස් වෙනවා. එනිසා පැමිණි දුක් පැනිරායි කියලා හිතන ලද ලද වෙලාවේ හම්බෙන හම්බෙන වෙලාවේ ආනාපාන ගත කරනවා. ටික ආගත කරනකොට ඔන්න වේදනාවක් වෙනවා තරහක් වෙනවා. ඔන්න ටික ආගත කරනකොට හෙට කරන්න තියෙන දැක්කන කල්පනා. එහෙම නැත්නම් මනෝ ලෝකයකට වැටෙනවා. නැත්නම් නිින්දට වැටෙන මේ নানা ප්‍රකාර බාධක ධර්ම මැද නැත්නම් මේ නීවරණ ධර්ම මැද නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් මැද මේ යෝගාවචරය මේ දුවනාස්සෙක් උඩ අලුපුල් ගෙඩියක් තියන්න හදනවා වගේ මේ ආනාපානෙ මුල් කරගෙන යන්න හදන වෙලාවේදී নিকමට හිතනද නැත්නම් අන්වේ ඥානකේ හිතන එක දිගට චිත්තක්ෂණ කීපයක් ආනාපානෙ තියන්න පුළුවන් නම් ඒක මොන්න තරම් නීවරණ පිළිබඳ ජයග්‍රහණයක්ද කියලා. මොකද අපි දන්නේ අපි කොච්චරක් කරපු කර්මවල ඒ හොල්මන්, ඒ දෝංකාර, ඒ කිංකිණි නාද, එහෙම නැත්නම් ඒ කර්ම කියනවාද කියලා. ඉතින් අපිට පුළුවන් වුණා නම් මේ සතියේ බල මහිම නිසා හෝ, සද්ධාව නිසා හෝ, මෙනෙහි කිරීමේ වීරිය නිසා හෝ නැවත නැවත කිරීමේ අත්දැකීම නිසා හෝ එක චිත්තක්ෂණ නෙවෙයි දෙකක් දෙකක් නෙවෙයි තුනක් ආශ්වාස එකක් නෙවෙයි දෙකක් දෙකක් නෙවෙයි තුනක් තප්පරයක් නෙවෙයි දෙකක් විනාඩියක් නෙවෙයි දෙකක් මේක දිගට පවත්වන්න පුළුවන් නම් Tamanne තේරෙනවා තේරුම් ගන්න වෙනවා ඇත්ත තමයි නීවරණ ගොඩක් තියෙනවා නමුත් ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව ගත කරන චිත්තක්ෂණේ වර්තමානයේ ගත කරන චිත්තක්ෂණේ බෝ වෙනවා නම් දියුණු වෙනවා නම් නිවන විදියටම සලකන්න කියන එකයි මගේ යෝජනාව. මගේ බැගෑපත් ඉල්ලීම. ඒක දිගට මට ඊට වැඩිය චිත්තක්ෂණ දෙක තුනක් මම දැන් මෙතන. නැත්නම් ආනම. නැත්නම් පිම්බීමයක්. නැත්නම් වම දකුණ තියාගෙන ඉන්න පුළුවන් නම් ඒකට සතුටු වීම ඇර පැමිණෙන නීවරණ ගැන පශ්චාත්තාප වීම කිසිසේත්ම කුසලයක් නෙවෙයි. කුසලතාවය කියන්නේ දක්ෂතාවය කියලා කියන්නේ මෙච්චර අල්ලපන ලස්සේ මට වෙන්දට වැඩිය චිත්තක්ෂණ කීපයක් මේ එල්ලේ පවත්තගෙන යන්න පුළුවන් කියලා අනිත් වගේ සාධනීය පැත්තෙන් හැකි සංඥාවක් ගමන් කළොත් ඒ යෝගාවචර එකක් තමයි දවසින් දවස දවසින් දවස මූල කර්මත්තානත් එක්ක ඇසුර වැඩි වෙනවා. එවන තමුණට මුණ දාලා ඉන්න ප්‍රමාණය වැඩි දෙක තමයි වැඩියෙන්ම Tamanට බලපාන නීවරණේ මොකද්ද කියන එක. මට බලපාන්නේ කාම හැඟීම්ද ආශාවල්ද? එනතන නුරුස්නා ගති නම් වූ ද්වේෂයද? නැත්නම් හිත ලූටලා යන්නා වූ ලීන ගති වෙන්නා වූ නිදිමතද? නැත්නම් අතීතය ගැන පශ්චාත්තාපද? අනාගතය ගැන බලාපොරොත්තු අධික වීමෙන් ඇතිවෙන තිගැස්මද නැත්නම් සැකේද කියලා මේක හරියට වෙන් කරගන්න පුළුවන් නම් ඒක තමයි භව රෝගෙට බුදුරජාණන්සේ දෙන ඖෂධය. මේ පෙන්වන්නේ අපේ චරිත සාහිතිකේ. මම කියන්නේ කවුද කියන එක. මේක කවදාකවත් වෙන්නේ නැහැ අරමුණක් දැම්මේ නැත්නම් හිතට. නීවරණ නීවරණ පැන පැන ඉන්නවා කවදාත් අතුල බලන්නෙත් නැහැ. ඒ නිසා අපිට කවදාකවත් දැනගන්න හම්බෙන්නේ නැහැ මලටක් කරන යනකොට මට වැඩිම බාධා වෙන්නේ මොන පැත්තේද කියලා. අන්නේ විදිහේ දක්නාසුලෝ නීවරණ දිහා බැලුවොත් ওই නීවරණ තියෙන කහට ගතිය, පැංගිරි ගතිය නැතුව මේකේ තියෙන ධර්මතාවය දක් ගන්න පුළුවන් වුණා. ඒකේ කෙලින්ම ලැබෙන ආනිසංශය තමයි අරමුණත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු භාවනා වැඩ පිළිවිලේ දවස් දෙක තුන යනකොට හරියන මනුස්සයට ඒක තේරෙන්න පටන් ගන්නවා දැන් ආනාපානිය අල්ලගෙන ගොරෝසුට අල්ලගෙන ඒක විනාඩියක් දෙකක් තුනක් හතරක් තමයි 10ක් 15ක් ඒක දිගේම හිත පාත් ගන්න පුළුවන් වෙලාවක් එනවා. ඒකෙන් අදහස් කරන්නේ සද්ද ඇහෙන්නේ නැහැ කියන. සද්ද ඇහෙනවා යා ගණන් ගන්නෑ මේ සද්ද ASCII හරි ගමන්න මට ආනාපානෙ පේනවනම් හොඳයි කියලා හැකි සංඥාව වඩනවා. ඒකෙන් අදහස් කරන වේදනාවක් නැහැයි කියලා වේදනාවක් තියෙද්දිම යාප්පු වෙලා බොහොම යටහත් පහත් වේදනා තිබිච්චාම මම ආනාපානේ කරගෙන යනවා කියලා යනවා. නීවරණත් පත් වෙනවා හිතවිලි මාර්ගය. ඒ තුනටත් ඒකට හිත නරක කරගන්නේ මේ සම්මා කම්මන්තයක් නෙමෙතර වෙන්නේ සතුම් මැරීමක් නෑ හොරකම් කිරීමක් නෑ කාමීත්‍යාචාරයක් නෑ ආනාපානේ. මෙන්න මේ විදිහට ආනාපානේ කරගෙන ගියොත් ඒ යෝගාවචරණ මේ හදන වේදිකාව මත මේ සමත වේදිකාව මත විපස්සනාවට දොර ඇරෙන්න තියෙන අවස්ථාව වැඩියි. වෙන විදිහට කියනවා නම් ආනාපානයම කොටු කරගෙන මූණට මූණ දාලා බලහන් ඉන්නකොට කාලානුරූපව ආනාපාන මොකද වෙන්නේ? මේකේ පරිණාමය මොකද්ද? මේකේ විපරිණාමය මොකද්ද? මේක පෙරලිය මොකද්ද කියලා බලාගෙන ඉඳීමෙන්මයි ආනාපානයේ කාලානුරූප වෙනස දක් ගන්න පුළුවන්. නිසා යෝගාවචර දැන් ආනාපානෙ දිහා බලන්නේ ස්ථිරව පවත්ලා තියෙන පිටියේ තියෙන සිතක් දිහා බලා ඉන්න වගේ නෙවෙයි. මේ එනවා මේ යනවා මේ එනවා මේ යනවා. එහෙමෙන් බල බල ඉන්නකොට ඒ ආනාපාන සිතින ඕන වෙනස්කමකට සාදර වෙනවයි කියලා කියන්නේ එන හැම ආශ්වාසයක්ම බලන්නේ අලුත් එකක් විදියට. එම ප්‍රශ්වාසයක්ම දකින්නේ අලුත් එකක් විදියට. ඒ නිසා යෝගාවචර හැම වෙලාවෙම කුසල ඡන්දේ කියලා කරබැරීමේ ආශාව හැම වෙලාවෙම අලුත් කර කර බලන්නේ. දැන් මම මෙච්චර බලන්නේ මේක හරි කම්මැලි, මේක හරි නීරසයි, මේක නිදිමතයි කියලා කෙලස් බලමුලුවට නැගිටින්න දෙන්නේ නැහැ. මතුවෙන මතුවෙන හුස්ම අලුතෙන් ඉපදිච්ච බබා. පළවෙනි හුස්මෙන් චරිචුරු ගහනකොට අඬනකොට අම්මට ඇති වෙනුනේ සතුටක් කම එකක් පණ තියනවායි කියලා. චරයස් ගාලා කෑ ගැහුවට ඒකෙන් තමයි නර්ස් නෝනා දැනගන්නේ මලකුණක් නෙවෙයි කියලා. ඒ වගේ පළවෙනි හුස්මට තියෙන මංගල ගතිය. ආන්නේ වගේ හැම හුස්මක්ම මංගල හුස්මක් කරගෙන ඉනේනදී සාදරව බලා හිටියොත් ක්‍රමයෙන් මේ හුස්ම රැල්ලේ තැම්පත් බව කොච්චරද වෙනවද කියලා කියනවනම් ඒ වෙනවද නැද්ද කියා ගන්න බැරි තරමට යන කම සිල් වෙනවා. හුස්ම හැම පණ තියෙනවා ක්‍රියාකාරකම් ඔක්කොම ඉබ්බ කට්ට ඇතුළට අඬුගත්තා වගේ ඇතුළට යනවා අරමුණේම හිත තියෙනවා සත්‍ය පිළිබඳ බාධාවකුත් නැහැ නමුත් අරමුණේ සේයාව අරමුණේ සංඥාව අරමුණේ පිළිඹුව අරමුණේ නිමිත්ත ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගවන් වෙන්න පටන් ගන්නවා හොඳ තීක්ෂණ සතිමත් එක්කනට තේරෙනවා අරමුණ ගෙවන් වුණත් සති ධාරාව අකණ්ඩව තියෙනවා. එතන සම්මාදිට්ඨිය අවශ්‍යයි. අන්න එහෙම සති ධාරාව අඛණ්ඩයි ආනාපාන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් විපරිණාමය වෙනවා ගේ වෙනවා තුනී වෙනවා සූක්ෂම භාවයටපත් වෙනවා කියලා දැනගත්තොත් සමාධියත් හලහප්ප ගන්න නැතුව කඩා ගන්න නැතුව යන්න පුළුවන්. මේන්න මේ විදිහේ දවසින් දවස දවසින් දවස මේ එකරම අරමුණ දිහා බොහෝ වෙලා බලා සිටීමේදී මේ අරමුණේ ඇතිවෙන විපරිණාමය කාලානුරූපව ඇතිවෙන මේ වෙනස දැක ගන්නාසුළු තරමට කලකොලොම්පම් කරගන්න නැතුව සැක පහල කරගන්න නැතුව යන්න පටන් අරගත්තොත් මේ එන සංහිඳියාව මේ ඇති වෙන tempat බව බුද්ධජානන්සේ ආනපන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන්නේ පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා. මේකෙදි මේ කාය සංකාර කියන තාක්ෂණික වචනෙන් අදහස් කරන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. පස්සම්බනේ කියලා කියන්නේ සංසිඳුණා කියන එක. මේ ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳුවමින් සංසිඳුවමින් මම හුස්ම ගන්නවා කියලා ආනාපානයේ තුනී වීම භාවනාවේ දුර්වල වීමක් හෝ ලස්සන වර්ණවචිත්‍යයක් දුර්වර්ණ වීමක් වශයෙන් හෝ කම්මැලි වීමකට හේතුවක් කරගන්නේ නිමිත්ත නැති වෙලා යනවා පිළිඹුව නැති වෙලා යනවා අරමුණු කරන්න පුළුවන් ගතිය නැති වෙලා යනවා මේ කියන්නේ ආනාපානිය ක්‍රමයෙන් ක්‍රමයෙන් විවරණ වෙන්න පටන් ගන්නවා ගෙවම් කරන්න පටන් ගන්නවා මේක බුදුරජාන් වහන්සේ විසින් කායනුපස්සනාවේදී බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් විදිහට පෙන්නලා තියෙනවා දැන් හුස්ම ටිකවත් වැටෙන්නේ දැන් මේ විදිහට හුස්ම ටික වැටෙන්නේ නැති එක නැත්නම් වැටෙන්නේ නැති වෙලාවේදී ඒ බව දැනගන්නා සතිය හුස්ම වැටෙන බව දැනගන්නා සතියට වැඩිය ශ්‍රේෂ්ඨයි. ඊට වැඩිය සූක්ෂමයි. ඊට වැඩිය කාර්යක්ෂමයි. ඊට වැඩිය බොහෝම අරසා කළ යුත්තක් කියන එක යෝගාවචරය දන්නවනම් ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් මෙහෙම දෙයක් සතුම් මරන අවස්ථාවක කවදාකවත් ගන්න බෑ. බුද්ධම තිකස්මක් වෙන්නේ. කොහොරකමක් කරන වෙලාවක මේ සංහිඳියා කවදාකවත් එන්නේ කාමසේවනේ කාමීත්‍යාචාරකෙන්දදී කවදාකවත් මේක එන්නේ නැහැ. ඒක නිසා දැන් කාමීත්‍යාචාරය නොකරනවා විතරක් නෙවෙයි. කායික ක්‍රියත් නතර වෙනවා. හොරකමක් නොකරනවා විතරක් නෙවෙයි. කායික කාය සංස්කාර වශයෙන් හුස්මත් නතර වෙනවා. සතුන් මරණ විතරක් නෙවෙයි කාය සංස්කාරත් නතර වෙලා මෙන්න මෙතෙන්ද යනකොට ආයාසයෙන් සිල් රැකලා දුරස් කරන ලද දුරුවන් කරන ලද සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරේ නැත්තම් ඒ වෙනුවට පින් ඇතිකරන්නට මෛත්‍රී වඩනවා බුද්ධානුස්සතිය වඩනවා කරුණා භාවනා කරනවා වෙනුවට දැන් යමක් නොකිරීම හරහා චේතනාවක්වත් පහළ නොකිරීම හරහා අර තැම්පත් වෙන දෙයට තැම්පත් වෙන්න දීමේදී යෝගාවචර වෙච්ච මෙහෙවන ලද්දක් ඉබේ කරන තැනට යnderලා ඒක දිහා බලනින්ද සූර වෙනවා. ඒක අපි කියමු අපි ටයිප් කරනකොට හරි කම්පියුටර් වැඩ කරන හැටි බොත්තම් දිහා බල බල බල බල අපි ඉලක්කම් හරි බොත්තම් දිහා බල බල ගහලා අපිට අහක බලන ගහන්න පුළුවන් තත්ත්වයට ආවොත් ඒක ඕන කෙනෙකුට තේරෙනවනේ බල බල ගහනට වැඩිය ලොකු දක්ෂකමක් ඕනේ ස්ක්‍රීන් එක දිහා බලන ගහන්න. ඒ වගේ දැන් Tamanට බොත්තම් දිහා බලන්න ඕනේ ආනාපාන මේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරන්න ඕනේ ඒක දිහා බලනවා ස්ක්‍රීන් එක දිහා බලනකොට පේනවා එන්න එන්න එන්න එන්න තැම්පත් තැම්පත් වෙන්න වෙන්න වෙන්න ක්‍රියාකාරකම් නතර කරලා ඉබේ මේක යන්න දෙනකොට අනේ එතනදී තමයි මේ ලෝකෝත්තර මාර්ගයට අංගයක් වෙන ආකාරයට සතුන් නොමරීම නැත්නම් කායික ක්‍රියා සම්පූර්ණයෙන්ම නතර කරන එන හිතවන තැන ඒකට අපි සමාදම් වෙන්නේ යමක් නොකර සිටීම. වෙන දෙයකට වෙන්න ඇති. හැබැයි එතෙන් දෙනකම් ලොකු එකලසක් ඕන. ලොකු පදමක් ඕන. ලොකු යදවුමක් ඕන. යොදලා යොදලා යොදලා මේක එහෙම තැම්පත් වෙන්න දෙනකොට යමක් නොකර සිටීමෙන්, චේතනා නොකර සිටීමෙන්, ප්‍රාර්ථනා නොකර සිටීමෙන්, අදිෂ්ඨාන නොකර සිටීමෙන් එහෙ මේක තැම්පත් වෙනකොට තේරෙනවා මමයා නැහැ. ක්‍රියාශක්ති නැහැ. මිනිල්ලකුත් නැහැ. මම මේ මේ මැන ගන්න බෑ. දැන් ආනාපානසති කියලා ආස්වාස් ප්‍රසවාසී කියලා මැනෙන්නෙත් නැහැ. මිනුකොදු සේරම අවලංගු වෙලා යනවා. ආසාවක් පහළ වෙන්නෙත් නැහැ. මන්ට මේ ආනාපාන තිබියේ ආනාපාන නොතිබේ මොකුත් නැහැ. ඒක සංහිඳියාට යනකොට පල්ලවෙනි වතාවට යෝගාචර සම්මා දිට්ඨි සම්පන්න නම් හොඳට ලෑස්තිලා යනවන් තියෙනවා. මෙන්න මෙතෙන්ට යනකොට අර මූලික වශයෙන්ම තණ්හා මාන දිට්ඨි වශයෙන් අනුසය මට්ටමට උදව් කරපු කෙලෙස් කසට මේ සාසව ආශ්‍රව කියව කෙලෙස් කසට එක්ක තුනී වෙලා එක්ක වැඩ කරන්නේ ස්වභාව සිද්ධියක් දිහා හිස් බැල්මකින් බලන්නේ ස්වභාව සිද්ධියක් දිහා කිසිම චේතනා සම්බන්ධයක් නැහැ කිසිම මෙහෙවීමක් නැහැ කිසිම අදිෂ්ඨානයක් නැහැ කිසිම චේතනාවක් නැහැ කිසිම හැසිරවීමක් කරන්නේ නැහැ එහෙම තැම්පත් වෙනකොට වෙනදටත් වඩා දැඩි උච්ඡන්න භාවයකින් දැඩි අවදි භාවයකින් දැඩි අප්‍රමාද ගතියකින් දැඩි සතියකින් මේක දිහා බලාන ඉන්නකොට මේක තමයි අපිට කියන්න වෙල දෙන උඩුහිතේ ක්‍රියාකාරකම් හරහා ඒක දපණේ දමා ගැනීමෙන් ඒක ආණ්ඩු මට්ටු කිරීමෙන් හිත හිමීට යටි හිතට බසන ඒ උඩු හිතේ ක්‍රියාකාරකම් හරහා උඩු හිතේ ක්‍රියාකාරකම් දපණේ දමා ගැනීම හරහා කීකරු කර ගැනීම හරහා මේවලං මේචල් කර ගැනීම හරහා යටි හිතට බස්සනකොට ප්‍රධානම වෙනස තමයි චේතනා නැතිවීම. අදිෂ්ඨාන නැතිවීම. දෙයක් අපේක්ෂාවක් නැහැ. අඹායන දෙයක් නැහැ. මේක පටන් ගන්නකොට විශාල අදිෂ්ඨානකින් තමයි නීවරණ දුරු කරන්න ආනාපාන ඉස්මතු කරගන්න ආනාපානයත් එක්ක වැඩි වේලාවක් හිතට මුණට මුණ දාලා තියාගෙන ඉන්න ඒක තැම්පත් වෙද්දි කලබල වෙන්න දෙන්නේ නැතුව නින්දට වැටෙන්න දෙන්නේ නැතුව සැක කරන්නේ නැතුව මේක පවත්නවා කියන එක දැඩි අදිෂ්ඨානකින් කරනවා දැඩි චේතනාවකින් කරනවා. ඒක සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ඒක බොහොම කුසල් ඇති වෙන දෙයක් කියලා බුදුහාමර පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ඒක තැම්පත් වෙගෙනකොට ලෝක උත්තර ආර්ය මග්ගංගා ආර්ය අනාසවා ලෝක උත්තර මග්ගංගා. ඒකට තණ්හා මාන දිට්ටි කරන්නෙත් නෑ මේ ආර්යයන් වහන්සේලාගේ පුහුණුවකමම ඉන්නේ. ඒක තැම්පත් වෙනවා මමත් තැම්පත් වෙන එකට ඒකත් ජයසිරි මංගලම් කියලා බලාගෙන ඉන්නේ. මෙන්න මෙතනදී මේ අචේතනිකව අසංස්කාරිකව අවිඥානිකව සිදුවෙන දේ දිහා බලනින්න පුළුවන් නම් නිින්ද යන හැටිත් බලතැයි. දීනක ඉන්න බවක් දැනගන්න පුළුවන් තත්ත්වයක් වෙන්න පුළුවන් උත්කෘෂ්ඨ මට්ටමේ. ඒක තමයි අභිඥා කියලා කියන්නේ. ඒ නිසා සසංකාරිකව සචේතනිකව සවිඥානිකව මේ වැඩේ ගෙනිලා ගෙනිලා ගෙනිලා ගෙල්ලත් ගේනවා තඩ මාරු තැනකට සංක්‍රාන්තියකට කිසිම චේතනාවක් අදිස්ථාන චේතනාවක් නොකරන චේතනාවක්. කිසිම ප්‍රාර්ථනාවක් නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කියනවා. කිසිම අඹායමක් මම කරන්නේ නැහැ කියලා උත්සාහයක් ගන්න. අනිත්‍යයට පටන් අර ගන්නවා. මෙතික්කල් භව සංසාරේ පුරාවට උඩු හිතේ කච්චරං ගහපු, සවරං කෙලපු, පිස්සු කෙලපු හිත දැන් මේ කාය සංස්කාරය හරහා ආනාපානය හරහා නොකිරණ තන්ටම සියුම් කරලා එහෙමම කිසිම හැලහැප්පීමක් දෙන්නේ නැතුව පෑදිදියට බොරදියේ එක් වෙන දෙන්නේ නැතුව අනාකූල ප්‍රවාහය ආකූල වෙන්න දෙන්නේ නැතුව මමයා නිකන් හොඳ නිරීක්ෂකෙක් බාටපත් කරලා විපස්සනාව 100%ක් විකසිත වෙලා එහෙමම යන වෙලාවේදී ඒ ඉස්ලාමතාවදි මේක හරි අරුමයි ඉස්ලාමතාවදි මේක හරි සබකෝලයි මමකට සාහජනව සහලනවා දඟලනවා වෙවුලනවා දාඩිය දානවා වක්කාර කරනවා নানা ආකාර සෙල්ලම් කරනවා ඒක න හැම වෙලාවෙදීම බලන්නේ ඔබ සම්මාදිට්ඨියද මිච්ඡාදිට්ඨියද ඔබ යෝනිසමනසකාරද ආයෝනිසමනසකාරද ඔබ තාඨමනවාද ඉවේ යන්න දෙනවද කියන එක මේ පුහුණු අපි මේලු මේ මේ සබාව වෙන්න කිසි කෙනෙක් මොනම විශේෂකින්වත් ඉගෙන ගන්නවද කියලා හිතන්නේ ඉතිහාස විශේෂඥයන්ට කවදාකවත් මෙහෙම පුහුණුවක් හම්බ වෙනවද? භෞතික විද්‍යාව විශේෂඥයන්ට මේ කවදාවත් මේ පුහුණුව හම්බ වෙනවද? මේ යමක් නොකර 100 100ක් අවදි වෙලා සබහා සිද්ධියට වෙන්නදරලා බලائیں. මේක ඉස්සල්ලාම වෙන දවසේ ඉස්සල්ලාම සම්මාදිට්ඨිය පහළ වෙයි කියලා හිතන්නත් එපා. හුඟක් අර රින්දට වැටෙනවා. හුඟක් කරාට බය වෙනවා. පහලනවා. මැරෙයිද කියලා හිතෙනවා. අන්තභාගට යයිද කියලා හිතෙනවා. ඉතින් ඔය කරලා කරලා කරලා කරලා පුරුදු කරලා පුරුදු ගියාම දවසක තමන්න පුළුවන් වෙයි. මේ ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවන් වෙලා ගෙවන් වෙලා අන්තිමටම ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා බලාගෙන ඉන්න වෙලාවක මේ වෙන සංසිද්ධිය මේ වෙන සංගතිය අවදි වෙලා මේක අත්දකින්න පුළුවන් වෙලාවක් ආවයි කියලා හිතන්න අපිට මේක වශී කරගන්න පුළුවන් වෙලාවක් ආව මේ පරියන්කෙත් වෙනවා ඊගා පරියන්කෙත් වෙනවා ඊගා පරියන්කෙත් වෙනවා ආන් එතෙන් ගියාට පස්සේ තේරෙයි ඒ සම්බා සම්පූර්ණ ස්වයන් සිද්ධ වෙලාවට ගිහිල්ලා ඒක දිහා බලාන ඉන්නකොට මේ මම කියන කේන්ද්‍රය නැතිලා ඒක විස්තර කරනකොට ඔය මට මතකයි බටහිර මේක ගැන කතා කරපු කෙනෙක් විස්තර කරනවා රේඛාවක ඡාපයක් වෙන තාක්කල් රේඛාව චපල තාක්කල් ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් තියෙනවා. ඊට පස්සේ ඒ ලක්ෂය වටේ කරගෙන ඒ රේඛාව ඒ ඒ ඒ පැටර්න් එකට කරකිනවා. කවදා හෝ රේඛාව අනන්තය දක්වා යන ඍජු රේඛාවක් වුණොත් ඒකේ චපලකම නැති නිසා ඒකට සාපේක්ෂව ලක්ෂයක් නැහැ. ඒ නිසා ලක්ෂය හා බැඳීමක් ඒ රේඛාවේ නැහැ. ඒ රේඛාව අනන්තය දක්වා යනවා. නිසා චපලකම කොතනද එතන ලක්ෂයක් පානවා ඒකට තමයි මම කියන්නේ. මොනවා හරි කරන තාක්කල් මම ඉන්නේ. මොනවා හරි කරන තාක්කල් චපලකම තියෙනවා. මොනවා හරි කරන තාක්කල් චේතනා තියෙන තාක්කල් කර්ම රැස් වෙනවා. ඒ වටේ කරකැවෙනවා. ඒකට අන්තිමට වග වෙන්නත් වෙනවා. ඒ කර්ම ආරයට අහු වුණාට පස්සේ සංසාරයෙන් සංසාරට යනවා. දැන් අපි කරන්නේ හිමීට හිමීට චපලකම යමක් කරන ගතිය සම්පූර්ණ වෙන්න ඇරලා මමයා පැත්තකට කරලා සිද්ධිය දිහා බලාගෙනකොට මේක ඍජු වෙන වෙලාවක් එනවා. දිට්ඨිජුගම්ම කියලා මේකට බුදුහාමර කියන්නේ දෘෂ්ටිය ඍජු වෙන වෙලාවක් කරන ඍජු වෙච්චා මේ දෘෂ්ටිය අනන්තයට යන්නේ. අනන්තයට ගියාම සාපේක්ෂ ලක්ෂයක් නැහැ. එතකොට ඒක වටා කරකැවිල්ලක් නැහැ. ඒක කත කැවෙන ගතියක් නැහැ. Tamande ඉස්සල්ලාම වතාවට තේරෙන පටන් අර ගන්නවා ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේක කියලා. අපි මෙතෙක් කල් තටමැව්වා. ජීවිතේන අනාගත සැලසුම් හැදුවා. වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වුණා. අනුන් මං ගැන මොකද හිතන්නේ කියලා හිතුවා. මං අනුන් ගැන මොකද කරන්නේ කියලා හිතාන හිටියා. මම මේක කෙරුවා හරි වැරදි කියලා. දැන් මේ වෙලාව මොනවත්ක්ම කරෙන්නේ නැහැ. හැබැයි 100%ක්ම දන්නවා. අරමුණක් නැහැ, නිමිත්තක් නැහැ, බිලිමිබුවක් නැහැ, යන්නේන පාරක සංඥාවක් මොනවත්ක්වත් නැහැ. හැබැයි පූර්ණ අවදිකමක් තියෙනවා. පූර්ණ පිරිචිගතියක් තියෙනවා. පූර්ණ ජීවත් වීමක් ජීවත් වෙනවා. ආන්නේ වෙලාවේ බුද්ධියට ලැබුණොත් ඒක දැනගෙන ඒක බුද්ධියට ලැබුණොත් ඒ වෙලාවේදී 100 200ක් යන පුළුවන් මොනම කාය දුස්චර්චයක්වත් නැහැ ඒ විතරක් නෙමෙයි කය පවතින බවට රූප පවතින බවට තියෙන සංඥාව පවා ගෙවිලා ගිහිල්ලා චේතනාවක් අදිෂ්ඨානයක් මොනවත් නැහැ ඒ නිසා මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන්ද මට බැරිද? ලෝකෝත්තර මාර්ගයට මට දොර ඇරිලා තියෙනවද? ආර්යනාථලා කොහොමද මේ ලෝකෙ මෙච්චර ඡණ්ඩපරස වැඩ කර කර ඉඳලා මේ වගේ තැනකට එක දවස් හතේ යන්නේ? මේ වගේ දෙනකොට මේක මාර්ගාංගයක් වෙන්නේ කොහොමද කියලා නිවන් නොදැක්කට ඒ නිවනේ එලිපත්ත එහෙම නැත්නම් නිවනේ සහන් එළිය නිවනේ අරුණලු දැක ගන්න පළවෙනිම සම්දිස්ථානය තමයි මේ කාය සංස්කාර සංසිඳන තැන. මේක කායන ප්‍රශ්න කොටසටයි වැටෙන්නේ. කාය හා සම්බන්ධ අඩුම ලංසුව නැත්නම් කාය සංස්කාර වෙන ආනාපානී පළවෙනිම වාංගුව කරගෙන ඒකට වාංගුව කරලා නීවරණ ගණන් නොගෙන අතහැරලා මේකත් ගෙවන් කෙරුවට පස්සේ ඔන්න අපි යනවා තැනකට ඒ නිමිති නැති අරමුණු නැති අරමුණු තිබුණත් ගණන් ගන්නේ නැති පූර්ණ අවදි බහට කියලා මේ කාය සංස්කාර සංසිද්ධන වෙලා වෙනකොට ඒ පිළිබඳව බය වෙන්න දෙන්නේ නැතුව නිදිමතට වැටෙන්න දෙන්නේ නැතුව සැක කරන්නේ නැතුව සද්ධාව කඩා ගන්න නැතුව යනවයි කියන එක ඒ ජීවිතේට හැබෑ වෙනසක් ඇති කරනවා. මුග දෙනෙක් යන්නත් ඇති. ගිහිල්ලත් ඇති. නමුත් ඒක වැරද්දක් විදිහට ඒක අත්තරද්දක් විදියට මම නිින්දට ගියා කියලා හිතාන සතිය නැති වුණා කියලා හිතාන සමාධිය නැති වුණායි කියලා අපි මේකට විවිධාකාර අර්ථකතන දීමටමයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඒක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒ නිසා නිවර්දි පාඩේ යනකොටත් තමයි සැක කරන්නේ. මම ඊගාට මොකද්ද කරන්න ඕන කියලා දන්නෙත් නැහැ. කරන හරියක් කරන්නේ මේ ඊටාම මේ පෑදීදියට බොරදියේ දාන එක තමයි. මේ කියන අනාකූල ප්‍රවාහය ආකූල කරන එක තමයි. ඉතින් මේක පුහුණුවක් කියලා කියනවද මේක හික්මීමක් කියලා කියනවද නැත්නම් යමක් නොකර සිටීමක් කියලා කියනවද කියන එක සාමාන්‍ය භාෂාවට දාන්න බෑ. මෙතනදී තමයි යමක් කරන තැන ඉඳලා කෙරෙන තැනට යන්නේ. ඉතින් මේක හොඳට මේක පුරුදු කරුවයි කියමු. ඊට පස්සේ යෝගාචරයට ඇස් දෙක බලා ඉන්න ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේදී මම බලනවද මට පේනවද කියන එක. මම මේ ඇත් එක පීපියා රූප දිහා කියන කන්නඩේ දාලා බලනවද නැත්නම් ඇරිච්ච ඇත් එකට රූප පේනවද කියන මේ අසංකාරික සසංකාරික ભેදය උට ටික assume මේ හුස්ම තියෙනවද නැද්ද කියලා අල්ලනවා වගේ බලනවද පේනවද කියන ඒ වගේ ලෝකයේ සිදුවෙන මේ දේවල් මට ඇහෙනවද මම අහනවද නැත්නම් මට යනකොට මට ගඳ දැනෙනවද නැත්නම් මම බල්ලෝ යුවල්ලන්න වගේ ගඳ බලනවාද? එහෙම නැත්නම් රසමසළු හොයාම රස හොයාගෙන යනවද නැත්නම් බත් කනකොට රස දැනෙනවද? මේ ඉඳගෙන ඉන්නකොට මම මේ ඉඳගෙන ඉන්න ආසනයේ මට දැනෙනවා. එහෙම නැත්නම් මම සුකොබෝගිතී ධනවන්න උත්සාහ කරනවාද කියලා මේ සෑම ඉන්ද්‍රියක් හරහාම අසංකාරික සසංකාරික ભેදයක් තියෙනවා. මේක පිළිබඳව එතන එතන ඇති වෙන සතිය හරහා අර ටෙලි මේ ක්‍රිකට් ගහනකොටම වීඩියෝ කැමරා එකක් තියාගෙන ඉඳලා පෞද්ගලික මතයේ තියෙන තියෙන අසාධාරණ ගතිය නැතුව සතිය හොඳට දියුණු කරලා බලන්න හිටියේ නැත්නම් අපි දැකපු දේ බලපු දේ දෙකම බැලුවා කියලා හිතාගෙන අනේ මගේ ඇහැ වාගේ නොසන්ඩාල එකක් බලන හරියක් බලන්නේ කුණු කන්දල්නේ කියලා බලපු දේටත් කනගාට වෙනවා දකින්න දේටත් කනගාට කවුරු හරි දෙන්නෙක් ගහ බැන ගන්න. ඉතින් අපි ළඟින් යනකොට එක්ක මට ඇහෙනවා. ඉතින් ඇහුනට පස්සේ මේ මිනිස්සු දෙන්නම කියනවා උඹ සාක්ෂියක් දීපන් උඹ ඇහුවයි කියලා. ඉතින් යාට කියන්න වෙනවා ඇහුනද ඇහුවද කියන්න මට දන්නේ ඒ නිසා මට වැඩන්නේ මම මේ ගමනක් යන මිනිස්සෙක් කියලා. බේරෙන්න තියෙනවා ඉඩක් මේකේ. ඇහුවනම් ඒ දෙන්න මොකද මේ කුටු කුටු ගන්න කියලා ඇහුවනම් ඒ අකුසල කර්මයක් තමයි. ඇහුණා නම් එමසේ කිව්වා මම මේ ගමනක් යන ගමන් මේක සිද්ධ වෙනවා මම වග වෙන්නේ නැහැ. මන්ට වග වෙන්න ඕන කමක් නැහැ. මම ගියේ පාරත් මතක් කරපු විදිහට මේ ප්‍රයිවට් බස් එකේ ඩ්‍රයිවර් ගාම තියෙන සීට් එක හාමුදුරුන්ට දීලා. ඉතින් ඒකේ හාමුදුරුවෝ ඉන්න වෙලාවක ඒක හාමුදුරු කෙනෙක් යනකොට බස් එක ඇක්සිඩන්ට් එකක් කළා. මිනිස්සේ පාට බලලා යට එළ මැරිලා. ඉතින් මිනිස්සු කෑ ගහනවා ඒ කට්ටියක් ඉක්මනට යන්න කියනවා එක්කෙනෙක් කියනවා මගියගේ ආරක්ෂාව රකින්න කියලා පොලිස් කාර්යයක් ඇවිල්ලා කළු ස්වාමීන් වහන්සේගේ සාක්ෂිය තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ මොකද්ද දැකේ? ස්වාමීන් වහන්සේ අත් දෙක වහගෙන ඉලකලු මම දැක්කේ නැහැ කිව්වා. උසාවියන් ඩෝන්නේ නැත්නම් සාක්ෂියකුත් නැහැ ඉවරයි. ඉතින් ඇක්සිඩන්ට් එක දකින්නකොටම අත් දෙක වහගත්තා නම් ප්‍රශ්න ඉවරයි. ඊට අපිට කියත ඒක තමස බලන්න ඕනේ. බැලුවේ නැත්නම් තමසෙන් නඩු දාන කෙනේ එහෙම නෙයි කියන්නේ. ඉන්දිය සංවරයේ තියෙන්නේ මම දැනගන්න මේ අනවශ්‍ය වැඩක්. ඒ නිසා තමයි දැක්කත් නොදැක්ක කුසේ හැසිරෙන්නේ කියලා බුදුහාමගෙන් චක්කු මාස යත අන්දෝ. ඔබ ඇස් දෙක තිබුණාට මම අන්දෙක් වගේ හැසිරියා. සෝතවා බදිරෝ යත. හොඳට කන් දෙක තිබුණාට බීරෙක් වගේ හැසිරියා. ප්‍රඥාව තිබුණාට ගොළුෙක් වගේ හිතුවා. හොඳට තරු ඇඳලා ගහන්න පුළුවන් ශක්තිමත් කරාට ජීවුර දැනගත්තර කොන්දපන් නැති කෙනෙක් වගේ හිටපන්. ඉතින් මේක උගව දෙනකොට වෙන්නේ නෝන්ජල්කමක්. මේක හොඳනේ හිතන්නේ මේක මේ බය අදුකමකට කරන දෙයක්. බය අදුකම තියෙන්නේ නෝන්ජල්කම තියෙන්නේ කෙලස් වලට තියෙන බය. මේ විදිහට තමයි සමාජගත නොවුනත් Taman ඉදිරියට කරන වැඩවල මේක මම කළා මේක මගේ වුණා මේක මම හිතුවා මේක මට හිතුණා මේක මම දැක්කා මේක මම මට පෙනුණා කියන මේ දේ මේක දැනගත්ත දවසේ තමයි මේ යටි හිත උඩු හිත දෙක අතර තියෙන හොල්මන දැනගන්නේ සචේතනිකව කරන වැඩ සහ අචේතනිකව කරන වැඩ දැනගත්තොත් නිවන් දකින්න ඕනේ නෑ. හුඟක් වැඩ සිද්ධ වෙන්නේ අචේතනිකව. නමුත් පුතඥයා මේ ભેදේ දන්නේ නැති නිසා සියලු දේ සචේතනිකයි කියලා හිතලා පශ්චාත්තාප වෙන එක දෘෂ්ටි දෝෂයක් මිස පුද්ගලික දෝෂයක් නෙවෙයි. එනිසා මේ අසංකාරික සසංකාරික ભેදය දැනගත්ත දවසේ ඒ යෝගාවචරයට තේරෙනවා මම ජීවිතේ කවදාකවත් මේ වගේ තමන්ගේ අත්දැකීම විමසුන් වලට ලක් කරලා නැහැ. විමසුන් වලට ලක් කරන එක මම විදිහ වෙන කාටවත් කරන්නත් බෑ. ඒක නොකර නිවන් දකින්නත් බෑ. ඒසා කරලා කරලා කරලා කරලා යම් දවසක අර අද්දරට එනකොට ආසන්න තැනට එනකොට හුස්ම ගැනීම අතර වේගන එනකොට කොහොමදයි මේක සිද්ධ වෙන්නේ කියලා එකට පූර්ණ අවදි. ඒකට කියන්නේ සාමාන්‍ය සතියක් නෙවෙයි. අඛණ්ඩ සතියක් අවශ්‍යයි. වේපුල්ල සතියක් අවශ්‍යයි. ඒක දිහා බලන්න. මෙන්න මේක දැකපු දවසේ ඒ යෝගාචරණයේ වාඩි වෙච්ච ගමන් ආශ්වාස කරන ප්‍රශ්වාසය ඉවර වෙන එක දිහා බලාගෙන ඉන්නකොට එක ප්‍රශ්වාසය ඉවර වෙන හැටි දකිනකොට අර මෙතෙක්කල් භාවනා ජීවිතේම කරපු ටික ඔක්කොම ටෙලස්කෝප් වෙලා පේනවා. ගොරෝසුට පිට වෙන ප්‍රශ්වාසය සම්පූර්ණ ගෙවන් වෙලා සම්පූර්ණ වායු ගනුදෙනුවක් නැති තැනට ගිහිල්ලා ආශ්වාසය පටන් ගන්නවා. භාවිත මනසක් නැති එක්කනට එහෙම හිතෙන්නේ නැහැ. ප්‍රශ්වාසයේ 100ක් ගෙවිලයි ආශ්වාසයේ ඉන්නේ ඔන්න ගෙවෙන තැනක් තියෙනවා. අර ආනාපානේ සංසිඳන කොට වගේ පුංචි ગેප් එකක්. අනේ ඒකට අවධානය යොමු කරලා බලනකොට ඉඳ ගන්නකොටම හුස්මෙන් දෙකෙන් අර සංහිඳියාවට ගිහිල්ලා මේ සංහිඳියාව මේ යමක් නොකර කෙරෙන්න ඇරිලා ඉබේ වෙන්න. ඒකට පූර්ණ අවදියෙන් ඕන එලඹ සිටි සියෙන් ගත කරනකොට එන්නේ චිත්තක්ෂණය විතරයි මම අර කලින් කිව්වා වගේ ජීවත් වෙනවයි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉන්නේ එක්ක ආශාවක, එක්ක තරහවක, එක්ක සැලසුමක, එක්ක පශ්චාත්තාවයක. ඒ හැම වෙලාවෙම හිත චපලයි. ඒ හිත හැම වෙලාවෙම වංචනිකයි. ඒ හැම වෙලාවෙම හිත ෂටයි. ඒ චපල ගති නැති, ෂට නැති, මායාව නැති හිත කියන්නේ අක්‍රීය හිත. හැබැයි ඒක හොඳට දන්න. අවදි ගතිය තියෙන. ඒ නිසා මේ කාය දුස්චරිත වල නතර කිරීම සීලය කියලා කියනවා. ඒ වෙනුවට මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන සමති කියලා කියනවා. ඊටත් පස්සේ මේ සීල ක්‍රියාකාරකම් නතර වෙන හැටි හොඳට දැනගෙන වෙන්න ඇරලා ඒ සම්පූර්ණ අවදීනික බලන්න හිටියොත් ඒක විපස්සනාවට සම්පූර්ණ දොරට විවෘත කිරීමක් වෙනවා. රූප කර්මස්ථානය පිළිබඳව දියුණු අවස්ථාවක් වෙනවා. එතකොට ਸਰවචනංශේ සඳහන් කරන්නේ යථාටිතං යථාපණීතං කය යම් ආකාරයකද හිටින්නේ යම් ආකාරයකද පිටලා තින්නේ ඒ ඒ ආකාරයට කල්පනා කරනවා මේ කරන්න තියෙන චේතනාපූර්වක ක්‍රියා පුළුවන් තරම් අඩු කරලා කෙරෙන දේ. බත් කනකොට ඒ කනකොට සිද්ධ වෙන දේ. වතුර ටික අබ්බනකොට සිද්ධ වෙන දේ. මල පහ කරනකොට මොකද්ද වෙන්නේ? මුත්‍රා කරනකොට මොකද්ද වෙන්නේ? යම කත ගන්නකොට මොකද්ද වෙන්නේ? ආදි වශයෙන් මේ සියල්ල කිසෙයි අසවල් දේ වේවා කියන ප්‍රාර්ථනාවකින් තොරව සිදුවෙන දේ බලන ඉඳ ගියොත් ධාතු වශයෙන් මේකේ වැඩ පිළිවෙල දකින්නකොට මේ කයේ තියෙන ධාතුයි අප්‍රාණික ගාස්කල් වල තියෙන ධාතු අතර කිසි වෙනසක් නැහැ. ඒවා වැඩ කරන්නේ ඒ වගේ ධාතු මූල ධර්ම ක්‍රියාවලිය හැටියට. එතකොට යෝගාචරයට අභ්‍යන්තර බාහිර ભેදය, හරි වැරදි ભેදය, සාධාරණ සාධාරණ ભેදය හරහා මෙතෙක් වෙලා තිබුණේ චපල ගති, වංචර ගති නැති වෙලා ධාතු වශයෙන් දකින්න පටන් අරගන්නට ආරම්භ වෙන්නේ මේ විදිහට මේ කය පරිේශණයට ලක් කරොත් තමයි. එතකොට කාය දුස්චර්ච වචී දුස්සති කියනවා බොහෝ දුරට ඈත් වෙලා ඒ වුණත් කාය දුස්චර්චයක් නෙවෙයි ඒ පැත්තට යන නීවරණයක්වත් පහළ වෙන්නේ නැති මට්ටමට ගෙනලා ලෝකෝත්තර පැත්තට යනවායි කියලා කියන එක කාය දුස්චර්චය හරහාමත් විස්තර කරලා දෙන්න පුළුවන්. අල් ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ මේ සඳහා අවශ්‍ය කරන්නා වූ සම්මා දිච්චයයි එහෙම නැත්නම් යෝනිසෝමනසිකාරයයි ඒක තේරුම් කර දීම බොහෝම අමාරු. මොක කරන එක මීට වැඩි ලේසි කියලාත් හිතනවා. හැබැයි තීරුම් කරගත්තට පස්සේ තමයි කිරිල්ල ලේසි වෙන්නේ. එහෙම නැතුව අපි කොච්චර භාවනා කර කර හිටියා සමාහලාට අද්දරට ගියාට ඒක පිළිබඳව දෙන අර්ථකථන ඒක පිළිබඳව අපි ඇති කරන ආකල්ප යහ දෘෂ්ටියට වැටෙන තාක්කල් අපි දෙන තෑග්ග බාර ගන්න නැත්ත්වයටපත් වෙනවා. භාවනා කරගෙන ඉන්නකොට සාන්ත භාවයටපත් වෙනකොට කලබල වෙන්න ඉඩ තියෙනවා. නින්දට වැටෙන්න ඉඩ තියෙනවා ඒක නිසා නැවත නැවතත් ඒක කරමින් බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් මේකටම ලෑස්තිල මනසකින් ගියොත් දවසක අපිට පුළුවන් වෙයි කාය දුස්චරිත විතරක් නෙමෙයි කාය සුචරිතයේ තියෙන සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්ඛා කියන පිනත් ඉක්මවලා අරියා අනාශවා ලෝකුත්තර මග්ගංගා කියලා මේක ගිවං කරන තැන චේතනා දුරුවන් කරන තැන අදිෂ්ඨාන දුරුවන් කරන තැනදී තමයි අපි මේ විපස්සනා ප්‍රවිෂ්ටි ලබාගන්නේ එතකොට හිත gedera ගියා වෙනවා. එතකොට හිත පිරිච්ච ගතියකටපත් වෙනවා. නමුත් මේ පිරිච්ච ගතිය සමාදන් වෙනවා කියන එක. මේ කයි නිවන් පිට කියලා දැනගන්න එක. මේ කයි සම්මාදිට්ඨිය කියලා දැනගන්න එක. මේ කයි යෝනිසමනසිකාරය කියලා දැනගන්න එක. ඒක සම්පූර්ණ අහම්බයක් කියලා කියන්නේ. නිසා යෝගාවචරයගම මෙහෙයුමක් අවශ්‍යයි. යෝගාවචරයගම නැවත නැවත කර බැලීමේ පුරුද්ද ක්‍රම සහ විදි රාශියක් කරලා තමයි කවදා හෝ මේ වගේ සංක්‍රාන්ති අවස්ථාවක නොසැලෙන සතියකින්, දල්වාගත්ත වීර්යයකින් මේක දිහා බලාන ඉන්න එක හරියට ගොන්නනක් පදවන ඒ පයිලට් ගුවන් නියමුව මැෂින් එක ඕටෝ පයිලට්ින් දාලා යන්නදලා හොඳට අවදියෙන් බලන්න. මම පදවනවා කියලා හැඟීමක් නැහැ. යන්ත්‍රයට පුළුවන්කම තියෙන එක කරන්න. එයා ඕටෝ පයිලට් එකෙන් දාලා බලන ඉන්නවනම් ඒක යාගේ නෝන්ජල්කමක් වෙන්න බෑ. හොඳ අවදියෙන් ඉන්න ඕන. අනිත් වගේ තමයි මේ යන්ත්‍රය අපි මෙතෙක් කල් කිරුවේ හසුරවන්න උත්සාහ කරා. ඒක නිසා බටහිර ලෝකයේ කියනවා මේ ලෝකයේ තියෙන යන්ත්‍රණ ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම වටින යන්ත්‍රය මේකයි නමුත් අත්පොත නැතිලා තියෙන අපිට. කොයි බොත්තම් මිරිකොත් කොයි දේ වෙනවද කියලා දන්නේ ඉතින් අපි මැරණකම් කරන්නේ එක එක බොත්තම් මිරික මේක ඉන්නවා එක එක විදිහේ ප්‍රතික්‍රියා ලැබෙනවා. බුදුදහම කියනවා බොත්තම් මිරිල්ල පැත්තකට දාලා ඉතින් පොඩ්ඩක් කරලා බලන්න හිටපන්. උකට තමයි විපස්සනා කියන්නේ. සියලු ක්‍රියා නතර වෙන්න ඇරලා නතර වෙන හැටි පූර්ණ අවධිකෙන් බලන්න හිටියොත් ඒක සබහා සිද්ධියට යන්න ගියාම ඒක ලස්සනම సౌందర్యාත්මක චිත්තක්ෂණයක් වෙනවා. ඒ වගේම අපි මෙතෙක් කල් ගිය සංසාර ගමනේ ගඟ දිගේ ඉහළට යන ගමනක් වෙනවා. එතකොට තමයි අත්දකින්න පුළුවන් මම නැතුව මන්නකාරකමකින් තොරව තෘෂ්ණාවකින් තොර මේ චිත්තක්ෂණය තැන් තැන් වල වරින් වර තියෙනවා අපි ඒක දැකලා ඒක අගය කරමින් ඒක බහුලීගත කිරීම සඳහා ගත කරන ජීවිතයේදී එnde end end end තමයි ඉතාමත්ම මධ්‍යස්ථ ප්‍රතිපදාවක මැදුම් පිළිවෙතට වැටිලා තද බල කර්මාන්ත අයින් කළා තද බල කතාවල් අයින් කළා තද බල නිදිමත ගතිය අතහැරලා තද බල ඝන සංගනිකා සමාජශීලී ගතිය අයින් කරලා සංසර්ග අයින් කරලා පුළුවන් තරම් මේ සංහිඳියාව පැත්තකට සංසිඳියක් සංසිඳීමක් පැත්තකට ජීවිතේ මෙහෙවන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල නටපු නාටකමේ රඟ. සංසාරේ පුරාවට කිරීමේ කෞසුපික. ඒකේ කෙලසකු එක. ජීවිතේක පාටම එක නැතර කරන්න බෑ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර සංහිඳි පැත්තට යන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා යදන සම්මියදෘෂ්ටියෙන් පුත්‍යත්ව යදන යදන චිත්තක්ෂණය පාස තමන් අවසන පැත්තට නෙවෙයි සංසිඳන පැත්තට නිවන පැත්තට යන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ සඳහා පේන්නම් එන්නෙන් බොහොම සමීකරණ නීති කටපාඩම් කරන්න වෙයි ඔක්කොම ත්‍රිපිටකය දැනගන්න වෙයි. නමුත් සරුවචන සඳහන් කරලා තියෙනවා මේකට ඉස්සලම හැරෙන චිත්තක්ෂණය තමයි තාමත්ම වැදගත් චිත්තක්ෂණය. නැත්නම් මේ තම්පි කරන වැඩපිළිවෙල පිළිබඳව හරි සම්මාදිට්ඨිය පහළ වෙන චිත්තක්ෂණය තමයි හැබෑම හැබෑ වෙනස වෙන්නේ. එනිසා අපි හැම වෙලාවෙම වැඩ කරන්න ඕනේ ආධුනිකෙක් වගේ. කොයි වෙලාවක මේ කරගෙන යන වැඩ පිළිබඳව යහ දැක්ම පහළ වෙයිද නැහැ යහ දැක්ම පහළ වුණොත් ඒකාන්තයෙන්ම යහ හිතුම් පැතුම් වෙනවා යහ හිතුම් පැතුම් આવොත් ඒකාන්තයෙන්ම යගේ වචනය දුස්චර්ච පැත්තට යන්නේ යහපත් වචනයක් වෙනවා ඒ වහාගම යගේ ක්‍රියාවල් අනිවාර්යයෙන්ම අපුලුල් පැත්තට යහපත් පැත්තට යනවා ඒක නිසා මේ අයහපත්තරට යන වැඩ චේතනාපූර්වකව නතර කරනවා සීල ශික්ෂාවකින් නතර කරනවා අදිෂ්ඨාන පූර්ව ඊට පස්සේ අනිතේවා පුළුවන් තරම් යහපැත්තට යෑම සඳහා කල යුත්තේ යමක් නොකර සිටීම. ඉතින් මේක සාමාන්‍ය ජීවිතේ අපි නෝන්ජල්කමක්, කරෑරීමක්, කම්මැලිකමක් විදිහට කල්පනා කරාට ඒ සඳහා අවශ්‍ය කරන සතිය, ඒ සඳහා අවශ්‍ය කරන වීරිය කොච්චරද කියලා කියනවනම් ඇත්තටම අවදිභාවය ඇති වෙන්නේ ඒකටයි. ඒ තමයි කරගෙන යන ප්‍රයත්නයේදී මේ ධර්ම කොටසත් Tamanට සම්බන්ධ කරගන්න ලැබිලා තමන්ගේ ජීවිතයේ මෙතෙක් භාවනා ජීවිතය ලැබුණු අත්දැකීමුත් එක්ක සම්බන්ධ වෙලා මේ සුතමේ ඥානයේ සාක්ෂි මේ භාවනාමය ඥානයේ සමතුලිත වීමෙන් නැත්තම් ඒකට පැමිණීමෙන් සිළු දිනාටම මේ සම්මා කම්මන්තය සම්මා දෘෂ්ටි හරහා මේ පරියංක තුල මේ භාවනා වැඩවලුම සාක්ෂාත් කර ගැනීමටත් මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි